ප්‍රකාශකයක් ඇසේ මේ සමාර්ථය භවනා කිරීමට යන සූදානම්වන්නේ අප මේ භවනා කරන්නේ අන්තිමයක් නිසා නෙවෙයි නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා සතර දෙකේ නිදීම සඳහා අප කොටෙක් භවනා කළා කොටෙක් උත්සාහ කළා නිවැරදි මාර්ගයක අප ගමන් කරන්නේ නැත්නම් අප ගමන් කළේ නැත්නම් අප අපගේ උත්සාහය නිරර්ථක වෙනවා අප බලාපොරොත්තු වන ප්‍රතිඵලය අපට ලබා ගන්නට නැති වෙනවා භවනායේ නිර්වාණය අවබෝධ කිරීමට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්නට ඕන. ඒ මාර්ග අෂ්ටාංග මාර්ගයේ ධර්මයන් මේ මාර්ගාංග වැඩින්නේ නැතුව දිනවන්නේ නැතුව අපිට කවදාවත් නිර්වාණය සාක්ෂාත් කරන්නට බෑ. බුදුරජාණන් වහන්සේ පළමු ධම්ම දේශනාවේදීම ධම්මස්සප්පවත්තන සූත්‍ර දේශනාවේදීම වදාළා ඉදං කෝ ඉදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍යන්තිනේ විස්තරේ උබ්බේ අනන්තකේත ධම්මේසු දක්ෂණෝදපාදී ඥානෝදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝකෝ උදපාදී මේ කලින් නැසුණු මේ ධර්මයේ කෙරෙහි දුක් නිරෝධ ගාමනයේ ප්‍රතිපදාව දුක් නැති කර ගන්නා ප්‍රතිපදාව පිළිබඳව මට ඇස පහළ වුණා ඥානය පහළ වුණා ප්‍රඥාව පහළ වුණා විස්තාව පහළ වුණා ආලෝකයේ පහළ වුණා එනිසා බුදුපියාණන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවේ සත්‍ය පළමුවෙන්ම දේශනා කොට වදාළා එදා සිට උන්වහන්සේ කෙනා මනසිකයට පස්සන අවස්ථාව දක්වා සංසාරෙත් වටක් මුළුල්ලේම දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවේ සත්‍ය වශයෙන් වදාළේ මේ ආරක්ෂාවක මාර්ගයයි. ඒක නිකුන් වර්ගයට නැගෙන සත්වනම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ ආරක්ෂාව මාර්ගයේ ජීවිතේමයි අප කරන්න ඕනෑම නිර්වාණය සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වනවා අපේ පළවෙනි මේ පිළිබඳ සාකච්ඡාවෙන් හඳුන්වන්නක් කරන්නේ අද අපි සම්මා සංකප්පයෙන් පටන් ගත්තොත් පතමෝද විකුණේ සම්මා සංකප්පෝ නෙක්ඛම් සංකප්පෝ අභ්‍යාපාද සංකප්පෝ අනිසා සංකප්පෝ මේ සම්මා සංකල්පය නැකමද නෙක්ඛම් නයිකර්ම කල්පනාවයි අභ්‍යාපාද කල්පනාවයි අවිහිංසා කල්පනාවයි. ඒවා අපේ සිත් තුළ දියුණුවන්න ඕන. මේ තුන් අක්ෂරය සමාධියේ ඉදරන් කියනවන්නේ නැතුව කාමක ලෝකයෙන් ඈත් වෙලා බුද්ධ ජීවිතයෙන් ඈත් වෙලා මේ සතිය ලක්කපදන්නට මහාට කැමනේ ඇත්තෙන්ම නිස්සම්ම අදහස පොදුසු නිසා නෛතික කර්මයේ සංකල්පනාව මුඳුන්පත් වූ නිසා එබැවින් මේ තුන්වත් මේ සංස්කාර තුළ මේ වෙන එකක් ඒ සම්මා සංකප්පයේ එක්කංගයක් වූ නිස්සංග සංකප්පයේ වෙන්න තිබෙනවා. මේ භවනා සම්මන මේ සතිය තුළදී සමහර විට මෙසේ නෛස්කාරී රසනාමය යුතුව මේ භවනා වැඩ පිළිවෙල ආරම්භ කළා. විසින් එක අපගේ සංසාන තුළ සමාජික සංකල්පයන් සංකල්පනාවන් ආලෝකවල පිළිබඳ සංකල්පනාවයි සෝතරම් වටපිට ගිරදර වෙන දේවල් පිළිබඳ අදහස් පහළ වන්නට පුළුවන්. ඒ මහදහස් පහළ වුණොත් වහවහාම මේ අදහස් එතනම එතනම කපකපා හරිනට ඕන. අපි යන්නේ මේ ආගස්ථාන මාර්ගයේ දිනුවීමට. එබැවින් ඒක ප්‍රතිවිද්ධ ධර්ම අපේ ප්‍රශ්නල ඇතිවෙනකොට ඒවා ඇතිවෙන ගමන් නැති කරන්නේ නැත්නම් ඒවාට කිසිම දෙයක පිටසුල තවසවත් සමග දක්වන්න තිබෙනවා නම් ඇත්තෙන්ම ඥානස්ථානික මාර්ගයේ අංග අප දිනු කරන්නේ නැහැ. දිනු වුණත් ඒ දිනු වුණ සිටවන්නේ මද වශයෙන් ප්‍රමාද වෙලා. එබැවින් මේ සත්‍ය තුළම කාම සංකල්පනාවක් ආවොත් දෝෂ දෝෂ පිළිබඳ සහෝදර සහෝදරයන් පිළිබඳ නැත්නම් සමාධිය නෑදෑ හිතෙන සම්බන්ධ කවරද දෙයක් හෝ සම්බන්ධයෙන් අදහස් පහළ වුණොත් ඒක ඉන්නම සිහිපත් කරන්න ඕන. විශේෂයෙන්ම ලෝභ සහගත සිතක් ඇති වුණොත් වහාම ලෝභ සහගත සිතක් ලෝභ සහගත සිතක් නැත්නම් සිහිපත් වෙන සිහිපත් වෙනවා ආදී වශයෙන් මෙනෙහි කරලා ඒ සිත එතනම නැති කරගන්නට ඕන. එහෙම කලේ නැත්නම් අපි සංකල්පනා වලට වැඩි සංකල්පනා වලට යට වෙනවා. මිත්‍යා සංකල්පනා කරන නිර්වාණය සාක්ෂාත් කරගන්නට බෑ. අපේ තාමත්ම අවශ්‍ය සම්මා සංකල්පනාවයි. එබැවින් මේ කාම සංකල්පනා දුක දීප සම්බන්ධ දෙමින් පිළිබඳව ඇතිවන අදහස් සියල්ලම මේ සතියෙන් තුළදී අලං කරන්නට ඕන ඇති වෙන ඇති වෙන අවස්ථාවලදී ඒ වාට දිගින් දිගට සිත තුළ නලියන්නට ඉඩ දෙන්නට එපා. එමණික තමයි විලාසපාද සංකල්පනාව මේ කිනමත් අය ව්‍යාපාද සංකල්පනාට ප්‍රතිවිරුද්ධව අව්‍යාපාද සංකල්පනාව ඇති කර ගන්නට ඕන. විශේෂයෙන්ම මෛත්‍රී සහගත ත්‍ක්ෂයට වෙන්න ඕන අපේ මේ මුළු භාවනා පදිය තුළදීම. විශේෂයෙන්ම මේක අර ඕලාරික වශයෙන් පවත්නා වූ දේශ සහගත මේ පදිය තුළ ඇති නොවන්නට පුළුවන්. ඒත් අපි මුදනවත්ම අපට කරා අපේ සංකාන තුළ මේ දෝමනස් සහාර සිටිවිලි දැනවන්නට බොහෝ දුරට අවස්ථාව ඉඩකඩ තිබෙනවා. අන්නය හැසිරෙන විලාසයන් දකිනකොට සමාජයේ භාවනාවට යම් කිසි කෙනෙක් පරිබෝධවන විදිහට බාධා වන විදිහට කටයුතු කරන විට නැත්නම් සමාජයේ අදහස් සම්පූර්ණව යම් යම් දේවල් සිදු නොවන විට නැත්නම් දෝෂ දුක් පැමිණෙන විට කාර්යයක ප්‍රේතනාවල් විසලන්නට බැරි යටිවන තරමින් අධිකරණ විට සමහර විට අප නොදැනුවත්වම අපේ සිත්වලට ව්‍යාපාද නීවරණ ඇතුල් වන්නට පුළුවන්. අපි ගැටෙන අපි නැතසටපත් වෙනවා. අපි යන්නේ සිත් පාස්කත්වයක් ලැබීමට එදෙන අද පටන් මේ සතිය තුළදීම වැරදීමකින් හෝ ව්‍යාපාද සිටිල්ලක් නොසතක් තරහසක් ආවොත් ඒ සිත එතනම කපා හරින්න ඕනේ ඒ සිත මෙනෙහි කරලා. තරහසක් තරහසක් නොසතක් නොසතක් ව්‍යාපාදයක් ව්‍යාපාදයක් වෙන ආකාරයෙන් සිහිපත් කරලා ඒ සිත එතනම කපා හරින්න ඕනේ. එසේ කළොත් අත්වාසියෙන් අපට මේ භාවනාව සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් වෙනවා. අපි නීවරණ යටපත් කරන්නට අපට සිදු වෙනවා. මේ ව්‍යාපාද නීවරණ ප්‍රතිවිරුද්ධ ධර්මයක් තමයි අපි මේ අප කරන්න උත්සාහ ගන්න. බුදුරජාණන් වහන්සේ වදාළනවා උප්පන්නං කාමී සක්ඛන්නා දිවාසේති අදහති විනෝදේති යන්ති කරෝති අනුභවං ගමේති උප්පන්නං ව්‍යාපාදේතක්ඛන නාදි වාසේති පදහති විනෝදේති යන්ති සරෝති අනුභවං ගමනති උප්පන්නං දුනිස්සාරතක්ඛන නාදි වාසේති පදහති විනෝදේති යන්ති සරෝති අනුභවං ගමනති උප්පන්න උප්පන්නේ පාසකේ අකුසලේ ධම්මේ නාදි වාසේති පදහති විනෝදේති යන්ති සරෝති අනුභවං ගමනති අපගේ සංස්කාරක උපන්නං කාමෝසක් සංකාමෝසක්යක් ආවන නාදි වාසයේදී ඕක ඉවසන්නේ නැහැ අපි ඒක පිළිගන්න යන්නේ නැහැ පදහති කායස් කරනවා නාදි වාසයේදී පදහති විනෝදයේ සම්පූර්ණ මෑතක විස්තරනවා නාදි වාසයේදී පදහති විනෝදයේදී යක්ෂී කරෝති ඒක සුදුසු කොටස් වලට හදලා අයින් කරනවා අනභවං ගමේති නැවත නොකරන ආකාරයෙන් කටයුතු කරනවා. අපි යන්නේ මේ නැවත නොකරන ආකාරයෙන් කටයුතු කිරීමට ඒක ප්‍රකාශව මේ සංකාන තුළ මේ සතිය තුළදී යම් කිසි කාමිතක්ක් හෝ ව්‍යාපාරිකත්වයක් හෝ එහෙම නැත්නම් ගුණස්කාරකත්වයක් આવොත් ඒක වහාම අප නැති කරගන්න ඕනේ. උපන් උපන්න පාපකේ ලක්ෂණේ ධම්මේ යම් කිසි අක්ෂර ධර්මයක් පාප ධර්මයක් පහළ වුණා නම් ඊර්ෂ්‍යාවක් හෝ වෙන දෙයක් හෝ අවකාශ ධර්මයක් පහළ වුණා නම් එතනම නාදිවාසීටි ඒක පිළිගන්නට එපා. ඒක ඉවසන්නට එපා. ඒක වහා ඉවත් කරන්න පදහතේ විනෝදේති. ඈතට ඈත ඒස් කරලාන්න. මේක කරන්නේ චිත්තාන පස්සනා භාවනා වෙන ආකාරයෙන් ඒ වගේම ඒ අනාත්ම සිතිවිලි මොහි කරන එතකොට අපි සතිය දිනනවා, සිතානපත්නාවක් වැඩෙනවා. ඒ ඔක්කොම මේ ආරක්ෂාක මාර්ගයේ සම්මා සංකල්පයක් ජීවණය වෙනවා. එම නිසා මේ තුන්වස්සය ව්‍යාපාද විතරක වල පිළිදෙන්නේ තෝපා. මේ නිසා විතරක අඩුවසෙන් මඳුරව කනට නැත්තම් වෙනස්කම් විදිනකට අපේ ශරීරයේ සමහර විට අපි නොදැනුවත් වන දුමේසා විචක්ත හිංසා කිරීමේ අදහස් පහළවන්නට පුළුවන් කිසිම නැතිවදරවකවත් මේ කටයුතුල කිසිම හිංසාවක් මා කරන්නේ නැහැ කියලා දැන් අදිස්ථානයක් කරගන්න ඕන. මේ කතිය තුළ මේ තුන්වත් අය කවදකෝ ඇවිල්ලා සමාජ බැන්නා. කටින්ම දෝෂාරෝපණය කළා. ගැටුවත් අස්පාසකවත් මරා දැමීමයි. මා කයන හෝ සිතින් හෝ වචනයෙන් මේ සතිය තුළ කිසිම වරදක් කිසිම දිනසකට කිසිම සත්‍යයකින් ඇති කරගන්නේ නැහැ කියලා දැන ස්ථානයක් කරගන්න බුද්ධ ශාස්ත්‍රයේ ඉස්සඟවන පදවත පටලෙනවා. ඒකේ එකඟ භාවයක් ඒකේ චිත්ත අදිස්ථානයක් ඇති කර ගන්නකොටම මේ සම්මා සංකල්පය වැඩෙනවා අපි නොදැනවත් කරනවා. ඒ ගැන දැන් අපි කතා කරලා ප්‍රමාණවත්. ඊළඟට සම්මා වාචාවත් අපේ සිත් තුළ වැඩෙන්නට ඕන. විශේෂයෙන්ම පතමෝත් පතමාද විස්වේ සම්මා වාචා මොනවද මේ සම්මා වාචාව කියන්නේ? මසාවාදා වේදමණී කුසනා වාචා වේදමණී සස්සා වාචා වේදමණී සංසප්පලාපා වේදමණී. මේකම මතය අපි හිතනවා මේ කතිය තුළ බොහෝ තේලා පරස වචන නම් කියන්නේ නැතුව ඇති කියලා. ඒ සම්පක්ෂලාකාරී මනස වචනනන් හිතවන්නට පුළුවන්. ඒකකට නිරන්තරයෙන්ම මේ අය ප්‍රකාශ කරන්නේ කතා බහ පුළුවන් තරම් සීමා කරන්නට ඕන. කවුරුත් කතා කරලා ඒකට පිළිතුරු දෙන්න කියන්නේ එපා කතාව භාවනාවට අතිශයින්ම පරිබෝධ කර ගන්නවා. අපි පිළිහෙලන ධර්මයක් අපි පරිසාමයේ පස්සනවා ඒකදී. එම නිසා පුළුවන් තරම් කතාව අඩු කරන්නට ඕන. විශේෂයෙන්ම සංසප්පලාප ගණයට වැටෙන කතා සම්පූර්ණයෙන්ම අයින් කරන්නට ඕන. මේ කතිය තුළදී යම් කෙනෙක් කතාවක් කරනවා නම් කතා කරන්නට තියෙන්නේ දස කතා කියන කතා 10ක්. සීල කතාවක්, සමාධි කතාවක්, ප්‍රඥා කතාවක්, සීලේ සමාධි ප්‍රඥා පිළිබඳ කතාවක්, විමුක්තිය පිළිබඳ කතාවක්, විමුක්ති ඥාන දර්ශනයන් පිළිබඳ කතාවක්, විවේකයේ පිළිබඳ කතාවක් සංස්කෘතියේ සංස්කෘත නොවී සිටීම පිළිබඳ උදකලා සිටීම පිළිබඳ කතාවක්. වගේ පැත්තේ පිළිබඳ කතාවක්. මේ ආදී වශයෙන් අපේ භාවනාවට විස්තරෝ කතාවක් පමණක් කතා කරනවා නම් කතා කරන්න ඕනේ. ඒකත් අවශ්‍ය නෑ භාවනා කරන කෙනෙකුට. එමෙන්නා පුළුවන් තරම් කතාවෙන් ඈත් වන්න කතාවෙන් ඈත් වෙලා මේ භාවනා ප්‍රතිය තුළදී මේ සංකප්පලා කියන ඈත් වෙලා සම්මා වාචාව වඩන්නේ මේ පින්වත් අයට ඇතේ මේ සිය වචන දහම් වචන ඒ ඒ වගේම මේ පින්වත් අය සිටියේ සිටියේ දහම් සිටියේ සියසින් සිටින්දී මේ සිය පින්වත් අය විශේෂයෙන්ම අනවශ්‍ය කතාවෙන් ඈත්ව අපේ දුලව ගහකට පිළිගැනෙන කතා අපේ භාවනාවට කිසිසේත් උපයෝගී නොවන කතාවෙන් ඈත් වෙලා කටයුතු කිරීමට දැන් සිතා ගන්න ඕනේ එහෙම කටයුතු කළොත් මේ කුමකට පසුතුවන්න පුළුවන් මේ සතිය අවසානයේදී අපි මේ සතිය අදගතලා අනේ කිසිම අනවශ්‍ය කතාවක් අපි කළේ නෑ සම්පත්ලාපයක් අපි දිගුවේ නෑ කාම සංකල්ප අපේ සිත තුළ ඇති වෙන දා පිටුන්නේ නෑ ව්‍යාපාර විනේසා සිටින්නේ අපි ඇති කරගත්තේ නෑ කොහොමවත් ඒවාට මේ දීසිත ක්‍රියාත්මක වීමට ඉඩ දුන්නේ නෑ අපි මේ ආර්යසාන්ත මාර්ගයේ අංගය ගැටුවා කියලා සතුටු වන්නට පුළුවන් මේ සතියල්පාණයේදී නිර්වාණය සාක්ෂාත් කිරීමට ලැබුණත් අපි ආර්යසාන්ත මාර්ගයේ එමෙනිසාම ධනස්සලා නිවනට සම්පූර්ණා කියලා සතුටු වන්නට පුළුවන් මේ සම්මා සංකප්ප සම්මා වාචා කියන කොටස දෙක. ඊළඟට සම්මා සම්මා සම්මා ආදී කියලා තවත් අංග දෙකක් තියෙනවා. මේ සම්මා සම්මන්තේ කියන එක අදහස් අදහස් කරන්නේ නිවැරදි කර්මාන්ත කායික වශයෙන් සිදුවන වැරදිවලින් නැතිවීම. මා කල්පනා කරනවා මා චිතනවා මේ පින්වත් අය කයින් කරන වැරදි අද මේ සතිය තුළ අපටන් කරන්නේ නැතිව සිටියේ. ඒ වගේම සම්මා ආදී කියන්නේ වැරදි නම් මේ ජීවනෝපාය පවත්වන්නේ නැතිව වාසය කිරීම ධාර්මික වශයෙන් දැහැමීමෙන් ලැබුණු සුවපතෙන් අප මේ සතිය ජීවත් වීමට බලාපොරොත්තු වන ධාර්මික වශයෙන් හැබැයි මේ අංග දෙක මේ ආදී සංකාන තුළ නිරාශ නිරාශ වෙන වගේ වැඩෙනවා ඇති ඒ ගැන අප කතා කරන්න තියන්නේ ඊළඟට සම්මා වායාමයේ කොතමයි තම වැදගත් කොටස කතමෝද වික්‍රමේ සම්මා වායාම මොනවද මහන්නේ මේ සම්මා වායාම කියන්නේ? ඉද දෙක්කේ දෙක්කෝ අනුපන්නාන පාපකාණං නක්ඛලාණං ධම්මානං අනුපාදාය සංගණ්ඨන සුවායමති විඤ්ඤාණාරමති සුත්තම්පගණ්ණාති පදහති. උප්පන්නාන පාපකාණං නක්ඛලාණං ධම්මානං පහානාය අනුප්පන්නාන කුසලාන ධම්මාන උපාදාය උප්පන්නාන කුසලාන ධම්මාන සුඛා සම්මතාය දීනෝ භාවය දීපුල්ලාය අනන්දංජනේති වායනති විද්‍යාන ආරබති චිත්තං සංගන්හාති පදහති මේකයි සම්මා වායාම ආයස්සාගේ මාර්ගයේ සම්මා වායාමයේ ගැටවලන්න කියන්නේ මොනවද අපගේ සංස්කාර තුළ ඇතිවී ඇති අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට සම්බන්ධ දැනීම ඒ පිළිබඳ සංකේයක් ඇති කරගන්න ඕනේ කැමැත්තක් ප්‍රතිපත්තියක් ඇති කරගන්න ඕන වායමති ඒ සඳහා වැයමක් කරන්න ඕන විරුවන් ආරම්භකේ නිර්වයක් අවබෝධන තෝන විරුද්ධකෝ නිර්වයක් ඇතුළු ජීවත් වන්න තෝන චිත්තං සංඥාදී සිත මෙනෙහි කිරීමට ඕන ඒ කියන මානසික නැවත නැවත වෑයම් කරන්න ඕන නැවත නැවත උත්සාහ කරන්න ඕන කොමත් සඳහා වෙන්නේ නූපන් අක්ෂර ධර්මයන් සමාජයේ සංස්කාරන තුළ නූපදීම සඳහා උපන් අක්ෂර ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා ඒකයි අර සිතින් ඇති වෙන උපන් අක්ෂර ධර්ම සාමර්ථක ආදී ඇති වෙනකොටම ඒවා ප්‍රහාණය කිරීමට අපි අර මා කණින් සීපරදී කටයුතු කළ යුත්තේ ඒ වගේම නූපන්නා උපසල ධර්මයන් ඇති කර ගැනීම සඳහා උපන්නා උපසල ධර්මයන් දියුණු කර ගැනීම සඳහා අපගේ සංසාන තුළ දැනට සෝවාන් මාර්ගයේ ඇති ඇති ඇයි සකදාගාම මාර්ගයේ නූපන් ධර්මයක් සකදාගාමී අයත අනාගාම මාර්ගයේ නූපන් ධර්මයක් පළවෙනි ධ්‍යානය ලැබපු කෙනෙකුට දෙවන ධ්‍යානයේ නූපන් ධර්මයක් උත්තර ධර්මයක් දෙවන ධ්‍යානයේ ලබා ඇති කෙනෙකුට තෙවන ධ්‍යානයක් දෙවන ධ්‍යානෙන් එහා ධ්‍යානෙකින් එක ලබා ඇතිවෙච්ච ඉන් ඉන්නාහට ධ්‍යාන රූපන් ගන්න. එතෙන් අපේ සංස්කාර තුළ විපස්සනා ඥාන පහළ වෙලා නැත්නම් උද්‍යග්න ඥානය පහළ වෙලා නැත්නම් ඒක රූපන් කුසල ධර්මයක්. භංග ඥානය පිළිබඳව වයසපට්ඨාන ආදීනව නිබ්බිදාන සික්ඛාමචාරණ විදර්ශනා ඥාන පහළ නොමිලේ නම් ඒවා අපේ සිත් තුළ නෝපන් ධර්මයි. සංඛාරකේක්ම ඥාන අනුභවඥාන ගෝත්‍ර භෝඥාන ඉදිරිය නැත්නම් ඒවටම උපන් සම්මත. ඒ වගේම මේ සංස්කාරයන්ගේ අනක්ෂ බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව, ශූන්‍ය බව මැදින් අවබෝධය නැත්නම් ඒවත් අපේ සංකාන තුළ ඇති නොවන ඇති නෝපාපතර ධර්ම මේ නූපන් කුසල ධර්ම සඳහා උපදීන සඳහා අපි වෑයම් කරන්නේ. ඒ සඳහා සංගයක් ඇති කරගන්නේ. ඒ වගේම මේවා ඇතිලා තිබෙනවා නම් ඒවා තව තවත් දියුණු කර ගැනීමට යෝගාවාරී දේකුණාය. තව තවත් භාවනායි පරිපූර්ණිය සම්මනාහි සම්පූර්ණ කිරීමට තව තවත් දියුණු කර ගැනීමට දේකුණාය මහත් භාවයේ පත් කර ගැනීමට අපි සංගයක් සම්බන්ධ නැති ඇති කර ගන්න ඕන. වායන්ති වැයම් කරන්නට ඕනේ වීර්යම් මාර්ගයේ විරිය පවත්වන්නට ඕනේ නැත්නම් නැවත පදහා තීරීමේ පවත්වාගෙන යන්නට ඕන. මෙහෙම කරනකොට විශේෂයෙන්ම මේ අය සම්මා වායාමයක් තමයි වඩන්නේ. ඒක සම්මා වායාමයේ වඩනකොට නැතිනේ ඉස්සං අතිපස්සහිතෝ භයස්සති නැත්නම් අතිදීනෝ භයස්සති කියලා බුදු කියන්නේ වාසේ වදාළා තියෙනවා. මගේ සිත මෙච්ච අතිපත්හිතව භවිෂ්‍යති අධික විමුක්තියට පත්වන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ අධිකතර විමුක්තිය භාවනාවට අහිත කරයි. ඒ වගේම නැස අතිනීනෝ භවිෂ්‍යති අතිනීන සත්‍යයට පත්න අතිනීන කියන අදහස් ගන්න කුසීත සත්‍යයට උනන්දු අධිසත්‍යයට කෝසජ්ජ භාවයට පත්වන්නට ඉඩ දෙන්නේ නැහැ. අනේ ඉතා හද උත්සාහයක් ඒ වගේම නිසා මද උත්සාහයක් නැතුව සම්මා වායාම මමනිට අවශ්‍ය විදියට වෑයමක් අප පවත්වන්නට ඕන. එහෙම කරනකොට තමයි අපේ සම්මා වායාමයේ කියන මාර්ගාංගයේ වැටෙන්නේ. අපි බොහෝ දුරට නිදිමතට යටවන්නේ අනිත්‍යතාවක් නිසා නෙවෙයි. බොහෝ අවස්ථාවලදී සම්මා වායාමයේ හරියට ප්‍රතිවාත්මක නොවන නිසා අපේ උනන්දුව මත වෙනවා. ඉතින් ටිකක් යනවා පටන් ගන්න නිරේ ප්‍රමාණිකෝල එන්නෙන්නම අපනදම ආත්මකටත් වඩා අඩි අඩි යන අප නිදිමත තේරෙට යට වෙනවා. නිදිමත ඇති වෙන හේතු රාශියක් තිබෙනවා මේක පමණයි. සමහර විට බාහිර බල පෑම් මගින් අද්භූත කළ ඒ ආකර්ෂණයන් තුළින් නිදිමත ඇති කරනවා. ඒ නිදිමත අපි කන සාමාන්‍ය කෙනෙකුට අපහසුයි මේ භාවනාව තුළින් ඒවට වෙනස් යදපිළිවෙල තිබෙනවා. නමුත් සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට මේ නිදිමත ඇතිවන්නේ ඒකට අවශ්‍ය වේගය අඩු වෙච්ච නිසා. එම නිසා මේ තුන්වත් අය මේ සතිය පුරාම සම්මා වායාමයේ වැඩි දියුණු වන ආකාරයට කටයුතු කරන්න ඕන. නිදි මතට යටෙන්නේ නැහැ. නිදි මත එනකොටම අතින් මතට ගන්න මම මේ මගේ සම්මා වායාමයේ අඩුණ මගේ ජීවිතේ අඩුණ මම නිදිමතට මේ යටෙන්නේ. එහෙම දෙන්න බෑ මම ජීවිතය ඇති කර ගන්නවා කියලා බලවත් සංඥා බලවත් ජීවිතය බලවත් ප්‍රතිස්ථානයක් ඉදදෙන්න කර ගන්න ඕනේ. නිත්‍යමත් ඔබට ඕනෑ විදිහට නසන්නට මා මීට පසු ඉදදෙන්නේ නැහැ. නැත්නම් කියලා සමන්තන සමාන අවවාදයක් කරගෙන අධිෂ්ඨානයක් කරගෙන නිදිමත සහ කරගෙනම උත්සාහ කරන්න ඕන. උන්වස්තරන් දීර්ඝයක් මේ වෙලාවේ අධික වීර්යයක් ඇති කරගන්න ඕන. අතිශයින්ම නින්දට යනවා නම් ඉතිව පාවා මාර්ග කරන්න සිදුවෙනවා සමහර විට. ඉඳගෙන ඉන්නකොට භාවනා කරන විට මේ නිදිමත එනවා නම් වහාම ඉරියව් මාර්ග කරන්න නිදිමත යටකරන්නට බැරි නම් කවර ආකාරයකින්වත් සක්මන් භාවනාවේ සක්මන් භාවනාවේ නිදිමත එනවා නම් පස්සපත්තට සක්මන් කරන්න පුළුවන් තැනක් තියෙනවා නම් බොහොම හොඳයි. පස්සෙන් පස්සට සක්මන් කිරීම. අර ඉස්සරහට සක්මන් කරන එකට වඩා සතිය මනමින් පිළිගන්නට පුළුවන්. පස්සපත්තට සක්මන් කිරීම නම් ඒකට සුදුසු ස්ථානයක් තියෙනවා නම් පමණක් සම්මතලාසන හැපෙන්නේ නැති තැනක් තිබෙනවා නම් පමණක් එසේ කළ හැකියි. එම නිසා නිදිමත ඇති වෙනකොටම පුළුවන් තරම් හුස්ම බඩමේ පපුව කෙනෙන් කිරීමට අරගෙන හුස්ම පිටනකර විනාඩියක් ඉතිරේ. විනාඩියක් නෙවෙන්න පුළුවන් තරම් කාලයක්. නැවත හුස්ම පිට කරලා අය හුස්ම ගන්නේ නැතුව හුස්ම නොගෙරෙන්න පුළුවන් කාලයක් සිටින්න මෙසේ දුකම් පාරක් කරන විට නිදිමත අපේ සිත්තුනේ පහළ පහ වෙනවා. එසේ නැත්නම් අත් දෙකින් මේ ඇස් දෙකයි කන් දෙකයි හත්තට හත් වෙනකට අතුල්ලන්නේ සකලාගෙන සෝත්‍රයේ බුදුරජාණන් වහන්සේ සවදාගෙන තිබෙනවා ඒක නිසා ඒක වැරදි උපදේශයක් නෙවෙයි. සතින් සත්‍යයෙන් දාන අසුල්ලන්න කන් දෙක දෙක මේ ඇස් දෙක සම්මුලාදී. එතකොටත් නිදි මතයක් එනවා. අපි මේ ජීවන දිස්ස නිවර්ණයේ යටගෙන යටගෙන ඉඳලා මේ කෙලෙස් ධර්මයක් අපිට කරන්නට බැරි නිසා මේ විදිහට අපි සම්මා වායාමයේ පැවැත්මේ යුත්තේ මායාවේ කිතරෝ යහපත් දෑයෙන් කිතරෝ නිවනක් සාක්ෂාත් කරගන්නට බෑ මේ සම්මා වායාමයක් ප්‍රඥාව නිස්සීමාම කෙරෙන්නට ඕන. අධික වීර්ය අනවශ්‍යයි කියන්නේ අධික වීර්ය අනිතකයි කියන්නේ අධික වීර්යයත් සමගම ප්‍රඥාව ක්‍රියාත්මක නොවන නිසා. ඒ හැම ධර්මයකටම ප්‍රඥාව නිස්සල වෙන්නට ඕන, නිස්සු වෙන්නට ඕන. එබැවින් සම්මා වායාමයේ මේ පතිය තුළම මේ තුන් අත්ය සම්මාවක් වශයෙන් යහපත් වශයෙන් දිනු කිරීමට කටයුතු කරන්නට දැන් සිතා ගන්න ඕන. ඊළඟට සාමත්න වැඩගත් එක සම්මා සති. මේ අයදාව නැතිම ධර්මයේ තමයි ඒ සම්මා සතිය කියන්නේ. අප නිතර නිතර ප්‍රකාශ කරනවා සෑම භාවනා පන්තිකම් වගේ නෙමෙයි ඇති වැඩකත්වම තේරුම් කරලා දෙනවා. නමුත් නොකරන්නේ මේ කුණාටය එයමයි. සම්මා සතිය කතමාදි විස්සේ සම්මා සතිය මොකද්ද මහණෙනි සම්මා සති කියන්නේ ඉදෙක්කේ යුක්ඛෝ කාය කායනුපස්සී විරති වේදනා වේදනානුපස්සී විරති ඉත්තේ චිත්තානුපස්සී විරති ධම්මේ ධම්මානුපස්සී විරති ආසාති සංකජන සතිමා විනී ලෝකේ අභිධා දෝමනස්සං මේ සතිය දිනවන ප්‍රශ්නාන උපරිම වශයෙන් කතා කරන විට අර සතර සතිපට්ඨාන ධර්මයන් ගැනීමට ඕන ආයන පස්නාව වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. මේක වඩන්නේ නැතුව අපිට කවදාවත් නිවන සාක්ෂාත් කරන්නට බැහැ. ඒක නිශ්චිත වන දෙයක්. එම නිසා අපි සති මාධ්‍යයෙන් යුතුව නුවණින් යුතුව කෙලෙස් සමන් නිමුතුන් යුතුව ආශා සංකජාන කියන්නේ නුවණ සතිය සති මාධ්‍යයන් සිහිය. සිහිනුවණින් යුතුව කෙලෙස් සමන් නිමුතුන් යුතුව විනීවි ලෝකයේ අභිස්වාදෝන් ලක්ෂණ සමාධි පංචස්කන්ධ ලෝකයක් බාහිර ලෝකයක් පිළිබඳව යම් කිසි අභිජ්ජා දෝමනක්යක් එනීමක් ගැටීමක් ඇතිවෙනවා මේවා පහකරමින් පහකරමින් අපි මේ උත්සාහය කරන්න ඕනේ. මම කලින්ම ප්‍රකාශ කළේ ඒකයි. එළියෙන් දෙකේ මාසාවල් කරවල නැති කර ගන්නට එපා ඇති වෙන සිද්ධ දෙන්නට එපා කියලා මේ කතිය තුළ දීමයි. එබැවින් මේ මොනවාට ආනාපාන සති භාවනාව කරනවා නම් මේකේ වැඩෙනවා ආයන ප්‍රශ්නාව. හින්දීන් අපේ භාවනා කරන අයටත් අයගේ සිත්වලත් ඇතිවන්නේ ආයන ප්‍රශ්නාව තේරුම් වෙනවා. සිල්ප භාවනාව කළත් එසේ මනෝනික භාවනාව කළත් එහෙමයි. සක්මන් භාවනාවේ නිරතුණක් කායාන පස්නා වැඩෙනවා. මේ අතරතුර අර කලින් කියපු විදිහට සිත් මෙහෙය කරන කාණවත් එන සිතිවිලි මෙහෙය කරනකොට සිතාන පස්නාවල වේදනාවන් සිහිපත් කිරීම කියන වේදනාව සිතට දැනෙන නිදිමතාදී දැනෙන සිහිපත් කරන කෙනෙක් ධම්මාන පස්නාව සතිය සිත්න වැඩෙනවා. එබැවින් මේ සින්වත් අය මේ සතිය සම්මා සතිය දිනුවන ආකාරයට වැඩ කටයුතු කරන්න ඕනේ. අද මේ මොහොතේ මේ ඇගේ සිත්වල පවතින සම්මා සතිය අපේ කොහොම 105යි කියලා. මේ මේ ප්‍රපාතය එතනකොට 110ක්වත් ගන්නවා. එහෙම නැත්නම් මේ සතිය ඉවරුණාට පස්සේ සිද්ද සත්‍යයේ මනින් සමාධියේ සම්මා සතිය මේ භාවනා පන්තියේ සහභාගී මේ භාවනා පන්තියේ ප්‍රගුණ වීමෙන් කොහොම කියන්නේ වැඩක් නෑ. මොකද මුන්න තමයි සිදුවේ. එහෙම නෙවෙයි අපි උත්සාහ ගන්න ඕන උත්සුක වන්න ඕන. දවසින් දවසම අවතාවක් පරතරක් සම්මාසකේ ජීවත් වීමට ඒ සඳහා සතියෙන්ම කටයුතු කරන්න ඕන. අපි වාඩිලා භාවනා කරන වෙලාවට ඒ අරමුණේ පිට පිටවන නැතිකම වෙලාවට සතිය නැහැ. ඊළඟට සාසනට ගෙනින්න සමහරට සාසනය පස්මන් කරනවා. නැවත ආ භාවනා කරන ආත්මයේ එළෙනක සත්මනේ පිට සතිය නැහැ. නෑ ඒ දෙකේම සතිය පැවැත්ව සමාහයට ආහාර ටික ගන්න එක ඒ ටිකක් බොන එක සතිය නෑ. වැඩිකින් කැපිටියෝ ගන්න එක සම්මා සතිය නෑ. වහ කුසල ගියාට පස්සේ සතිය නිවිලා මේ සීමාවෙන් සෑහෙට. එම නිසා ඒ විදිහට කටයුතු කරලා අපේ සම්මා සතිය දිනු කරන්නට බෑ. සම්මා සතිය දිනු වීමකින් තොරව පසුව තියෙන සම්මා සමාධිය සම්මා දිට්ඨියත් ලැබවන්නේ නෑ. එතකොට සතිය මූලික වෙනවා පදනම් වෙනවා අපේ සම්මා සමාධියට අපේ සම්මාදිට්ඨිය දිනුනෙමට මේ සතියේ තියෙන වැදගත්කම ඉතාමත්ම දැනෙන්න අවබෝධ කරගන්න. එබැවින් අද පටන් මේ සතිය තුන මේ මොහොතේ පටන් මුළු සතිය පුරාම ඉනිවලින් විතර කටයුතු කරන්නට කිසිම කර්තව්‍යයක් අතපසු නොකර කිසි නොකර නොකරන්නට ඉතා ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේ මේ නොයෙක් ආකාරයෙන් පැහැදිලිවම ප්‍රකාශ කළා විස්තර කළා. දෙයින් ඉඳගෙන ඉන්නවා සමනක් නෙවෙයි සක්මන් කරනකොටත් සතිය පිළිගන්න ඕන. සක්මන් ඉඳගෙන ඉඳගෙන ඉඳගෙන භාවනා කරන තැනට කැමෙන සතිය පවත්වන්න ඕන. ඉඳගන්නකොටත් සතිය අතපය හකුලනකොටත් ඒවා සිහිපත් කරලා හකුලනවා හකුලනවා නිරතුරුව සතියම දීපන්නට ඕන. වටපිට බලනකොට එකපාරට බලන්නේ නැහැ. ආලෝක තීන්දුව සිටේ සම්පජානකාරී හොති. ඈතම ඈත බලනකොට සතියෙන් නෝනිමිත්ව කටයුතු කරන්න. ඒ වගේම මේ ඇඳගෙන ඉන්නට විතර දිහාට නාට සකසා ගන්නකොට සම්භාෂ පච්චේ වේදාන සම්පජානකාරී හොති. එහෙම සිහිනුවනින් සම්පජානකාරී කරන්න ඕනේ. රැකී කැටිතින් කරනකොට කෑම බීම කනකොට ඒ වගේම හිතගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට යන්න කුසලයි. දැකේ සිිතේ සිින්නේ සත්‍යය දාගේ භාසිතේ තුන්වෙනි භාවයේ සම්පදානකාරීකෝ තියෙනවා. මේ කතා කරනකොට මුස්ලිම් භාවයේ නින්නකොට ඉඳාගෙන සෑම අවස්ථාවකදීම පතියෙන් කටයුතු කරන්න උත්සාහ ගන්නකොට අපි බහනා කරලා කියන අවුරුදු 20ක් වෙන පහක් අවුරුදු 30ක් නම් කියලා කන්න කියන දානවා. මොකද තමා ළඟයි වරද. තමා මේ ආගස්සල් මොනවද දිනු කරන්න උත්සාහ ගන්නවා. හරි. ඊළඟට අර කර්මස්ථාන ආචාර්යවරයාට නැත්නම් භාවනා මධ්‍යස්ථානයේ භාවනා මාර්ගයට පිටුස් පාඩනවා. අපේ සුද වරද අවරදට අතිමියම් කෙලෙස් සිත් අපේ මුසින්මයි. එමෙන්සා මේ මනසට නැවතත් මේ තරම් අවස්ථාවකින් කටයුතු කරන නිමිති වැදගත්කම අපි නැලෙන්න අවබෝධ කරගන්න ඉගෙන නිසා අපි වෙනම කටයුතු කරන්න උත්සාහ කරන්න ඕන. සම්මා සතියයි. මොනද සතියෙන් වැඩ කටයුතු කරනකොට සම්මා සමාධිය වැඩෙනවා. ආර්ය සම්මාදී ඊළඟ අංගය. පතමොත දෙකේ සම්මා සමාධිය මොකක්ද මේ සම්මා සමාධිය කියන්නේ? ඉදිරිපිටේ විකෝ පතමොත දෙකේ සම්මා සමාධිය මොකක්ද මේ සම්මා සමාධිය කියන්නේ? ඉදිරිපිටේ දුක්ඛෝ විච්ඡියෝ කාමී විච්ඡප්පේ ධම්මේදී පරිකත් සංසාරාම නිරෝධයේ සම්පතන ඥානං උපසම්පජ්ජේ විරති මේ භාවනා කරන කවරක විසින් හරි සම්මා සමාධිය වැඩනවා නම් කාමයන්නේ දිලාම විමුක්තියේ කාමීති සංසාර වෙනකොට මේ සම්මා සමාධිය ඇත්ත වශයෙන්ම පළවෙනි ධ්‍යාන පත්‍යයේ සුත්ත විදස්ක පිළිගැනීමක් දිනු වෙනවා. එතනම හිතන්නට එපා මේ තුන්වත් අපිට පළවෙනි ධ්‍යාන උපදවා ගන්නට මොන දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන උපදවා ගන්නට මොන සම්මා සමාධිය ඇති කර ගැනීමට කියලා. එහෙම නෙවෙයි මේ තුන්වත් අය කරන භාවනාවේ සිත පිහිටවාගෙන අරගෙන මේ සිත නැහැම පිහිටවාගෙන සිටිනකොට අප නොදැනුවත් කරන සම්මා සමාධිය වැඩි දියුණුවන. මේ සම්මා සමාධිය විදර්ශනා භාවනා කරන කොට දියුණු වෙනවා. ඒ විදර්ශනා සමාධියේදී අත් වශයෙන්ම අපි විදර්ශනා භාවනා කරනකොට අපට සමුවන සමුවන සෑම අරමුණක්ම එකක්වත් අතිපත් ලොකම සිහිපත් කරන්නට පුළුවන් වන විට අපට ශනික සමාධි තත්ත්වයක් උද්දක කරගන්නට පුළුවන්. ලාභාලසනක සමාධි සත්‍යය. එන්නේ තැන් තැන් අරමුණක් තුළම සමාධිය පිහිටීමේ ශක්තිය. මේ ලාභාලසනක සමාධිය සංස්කාරිතේ කාණාදී වෙන විපත් විදර්ශනා ඥානපත්‍යයට පත්වනකොට විශාල ගැඹුරු සමාධියක් බවට විදර්ශනා සමාධියක් බවට පත් වෙනවා. ඒ ගැඹුරු විදර්ශනා සමාධිය ඇතිවීමට නැත්නම් අර සමත වශයෙන් ලැබෙන පළවෙනි ධ්‍යාන ආදී සමාධිය ඇති කර ගැනීමට අපි උත්සාහ ගන්නට ඕන ඒ සඳහා කළ යුත්තේ අරමුණකට නැවත නැවත පිහිටවන්නට උත්සාහ කිරීම. අපේ ගතන ලබන භාවනාවේ සිට පිටහැරලා ඉන්නදී ඒ අරමුණකට නැවත පිහිටවන්නට ඕන. ඉන්දියන් නැතිනම් භාවනාව ආනාපානෝ සිතුල්ලෝ මරණ සතියෝ කවර භාවනාවක් නෙවෙයි ඒ කරන භාවනාවෙන් ඒ අරමුණේ සිට නැවත නැවත නැවත නැවත උනන්දුවෙන් පිටවන්නට උත්සාහ ගන්නට ඕනේ සම්මා සමාධිය වැඩිමිට මෙන්න මෙලෙසින් සම්මා සමාධිය අපේ සිත්වල ප්‍රමාණිකෝල වැඩෙනකොට අපිට සම්මා දිට්ඨිය පහළ වෙනවා මෙතන සම්මාදිට්ඨිය කියන කෙනා අදහස් කරන්නේ මානසික කරන්නේ මේ පුතෙන් අදහස් කරන්නේ විදර්ශනා භාවනාවට අපේ භාවනාවට අදාළ පරිදි පහළ වෙන සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය විවිධ අර්ථ තියෙනවා. ඒ එක්කම නෙවෙයි මේ අපිට පාස්තන. අපේ භාවනාවට අවශ්‍ය නිවන සාක්ෂාත් කිරීම දවසේ සම්මාදිට්ඨිය අපේ සිත්වල පහළවන්නට ඕන. ඒ සම්මාදිට්ඨිය යහපත් දැකන, යහපත් ප්‍රඥාව පහළ වීමට නම් අර කලින් කියපු සතියක් සමාධියක් ඉතාමත්ම අවශ්‍යයි. මේ සතිය සමාධිය ඇති කර ගැනීමට අපි ඊට ප්‍රතිමෝනි ප්‍රකාශ කළ සම්මා සංකල්ප මනින්ද සංකල්පන සම්මා වාචා හොඳ වාචාවල් වචන ඒ වගේම සම්මා වායාමයේ යහපත් දැහැමේ සාමත්නාවක් කියයි. මේ විදිහට ආරක්ෂා සමාජයේ වැඩින ආකාරයෙන් දිනුවන ආකාරයෙන් අපි කටයුතු කරනකොට සම්මා සම්මා සමාධි ජීවන වේගෙන යනකොට අපට නොදැනුවත්වම අප නොදැනුවත්වම අපේ සිත් තුළ සම්මා දිට්ඨිය පහළවන්න පටන් ගන්නවා. මෙහි විශේෂයෙන්ම සම්මා දිට්ඨිය කියලා අදහස් කරන්නේ මේ සංස්කාර ලෝකයේ ඇත්ත වශයෙන්ම මේ භාවනක දෙයක්. මෙහි ලැබෙන සිත මේ කාන්තේම දුකක්. මේ සංස්කාර ඒකාන්ත වශයෙන් නිත්‍ය නොවන ධර්ම අනිත්‍ය ධර්ම. මේ ඔක්කොම ධර්මයන් අනාත්මයි. මේ සංස්කාරය ආකාන්ත වශයෙන් දුකයි. මේ ආදී වශයෙන් අවබෝධයක් ඇතිවීම, ප්‍රඥාවක් පහළ වීම, යහපත් දර්ශනයක් ඇතිවීම, සම්මා දිට්ඨිය ඇතිවීමේ මූලික අවස්ථාව භවනා කර්තව්‍ය තුළදී එතකොට මේ විදිහට මේ සම්මා දිට්ඨිය ඇති වෙන ආකාරයට කටයුතු කිරීමට නම් අපි සති සමාධිය දිනු කරන්නට ඕන සතර සතිපට්ඨාන ධර්මයන් වඩන්නට ඕන. මේ විදිහට වඩනකොට අපිට තේරෙනවා මේ සංස්කාර ඔක්කොම ඇති වෙනවා නැති වෙනවා. නැවත ඇති වෙනවා නැවත නැති වෙනවා. මේ දර්ශනය දැකීම සම්මා දිට්ඨියක්. මේ සංස්කාර ඇති වෙනකොට ඉස්සෙල්ලා පිටිපිටු යනවා. ගාමන ආනන්ද වෙනවා. ඒකත් සම්මා දිට්ඨිය. මේ සංස්කාරයන්ගේ ගැටීම පැවැත්ම ඒකාන්තයෙන්ම දීජන්ත දෙයක්. මේවා පහතනට දානම මේ අදහස් පහළ වීමත් සම්මා දිට්ඨිය ඇතිවීමක්. ඒ වගේම මේ සංස්කාරයන්ගේ ආදීන වේ. මේ පැවැත්මේ කියන භාවනාවකම මනමින් මනමින් තව තවත් ගැඹුරින් ගැඹුරින් තේරෙන්න පටන් ගන්නවා. ඒකත් ඒ ආදීනයන් සංස්කාරයන්ගේ දැකීමක් සම්මා දිට්ඨිය ඇතිවීමක්. ඒ වගේම මේ සංස්කාරයන් අතහලීති අතහලීති මේවා සපාදන කවදාවත් හසුනේ බැලුමකට දෙන්නේ නැහැ සියලුම ධර්ම කිසියක් පාදාන කරන්නට නෙවෙයි කියන්නේ සියලුම ධර්ම අත්හැරීමට අත්හැරීමටයි තිබුණේ කියන අවබෝධය අපේ සිත් තුළ පහළ වෙනවා නම් අන්න ඒ පරස්පරයේ සංකල්පනාව සම්මා දිට්ඨිය සම්මිස්තතෝ එක ඒකත් සම්මා දිට්ඨියක් ඒ වගේම මේක ඒකාන්ත වශයෙන් දුක්ඛය මේ දුක් කැපෙන්නේ අනිත්‍යවත් නිසා නෙවෙයි සංස්කාර අපි අල්ලාගෙන සිටින නිසාය. මේ සංස්කාර අල්ලාගෙන සිටින සාකල් දුක් කැපෙනවා. මේ සංස්කාර අතහැරීමයි දුක නැති කිරීමට කල යුත්තේ අනිත්‍යවත් නෙවෙයි. සමාධි සංසස්කන්ධයේ නිමගේ හඳක්පත් හරින්නට ඕන. බාහිර දුක්යක්පත් හරින්නට ඕන. සඵල වෙච්චේම අපිත් හරින්නට ඕන කියලා අත්හැරීම සිදුවන විට සම්මාදිට්ඨිය අපේ සිත්වල පහළ වෙනවා. මේදී අවසාන වශයෙන් ඇති වෙන චිත්ත සංස්කාරය පවා නිරම නිර්මාණය ගැන අපේක්ෂාවට නම් ඒ අපේක්ෂාව සහිත සියලුම සංස්කාර අත්හරින්ද ඕනේ කියලා අවබෝධය ඇති වෙන ඇතිලා සංස්කාර සම්පූර්ණයෙන් අත්හරින් දිවිහි යන විට සංස්කාර විරෝධය දක්න විට අපට සම්මාදිට්ඨියයි පහළවන්නේ ඒකයි පිටට ගන්න මහන්සිය බදාන්නේ ඒක තමයි වික්‍රේ සම්මාදිට්ඨිය මොකද මහණ සම්මාදිට්ඨිය කියන්නේ යම් හෝ වික්‍රේ දුක්ඛ ඥාන දුක සංදී ඥාන ඥාන දුක්ඛ නිරෝධ ඥාන දුක්ඛ නිරෝධ ඥාන පටිපදාය ඥාන කියලා. මොකද මේ සම්මා දිට්ඨිය කියන්නේ දුක පිළිබඳ අවබෝධය. විශේෂයෙන්ම සංස්කාරයන්ගේ පැවැත්මේ කාන්ත දුක්ක් කියන අවබෝධය. අපගේ චිත්ත පරම්පරාව අඛණ්ඩ ලෙස නිරත ගමන කිරීමම ඒකාන්ත දුක්ඛ සත්‍ය බව අවබෝධ වීම සම්මා දිට්ඨිය. මේ දුක් සංකේතය ඒ වගේම දුක් සංකේතය මේ අල්ලාහ්ගෙන් සිටින සාස්කල් ඇතිවීම මේ දුක ඇතිවෙනවා ඒ අල්ලාහ්ගෙන් මේ සංඥාපස්පතේ මෝඩකම තිබෙනවා මේ අල්ලාහ් ගන්නා සාස්කල් අපි අතහැරලා පස්සේ සම්පූර්ණයෙන් අතහැරියට පස්සේ අපේ විමුක්තිය ඒක දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාව මේ විදිහට අතහැරී අතහැරී ගොස් සියලුම සංස්කාර අතහැරි සංස්කාර නිරෝධය දැකීමයි දුක්ඛ නිරෝධය සත්‍ය අවබෝධ වීම. මේකයි අපේ සම්මා දිට්ඨිය වර්ධනය වෙන්නේ මෙතනයි. එබැවින් අපි මේ සත්‍ය තුළගෙන අවංකවම උත්සාහ කරන්නට ඕන මේ සම්මා දිට්ඨිය ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීමට ඒ සඳහා සැලෙන්නේ අන්තිසයක් නෙවෙයි. බාහිර කතා මහින් ඈත් අනවශ්‍ය සිතිවිලි පිටතට එන්නට ඉඩ නොදී එන්නේ පාපකාරී අකුසල ධර්මයන් සිහිපත් කරමින් අතමැදෙන අතහරින කටයුතු කරන්නට ඕන. ඒ අතරම මේ මායාවේ වැයෙන උත්සාහය යහපත් සම්බන්ධයෙන් පවත්වන්නට ඕනේ අධික වැයෙන් ඇත්තරලා අති දීන තත්ත්වයට පත්වන්නේ නැතුව නිසමත දෙයක් වෙන්නේ නැතුව සම්මා වශයෙන් යහපත් වශයෙන් බෑරෙන පවස්සන්නට ඕන ඒක පවස්සන්නකොට සතිය සාමත්මාවත්ය සතියෙන්ම කටයුතු කරන්නට ඕන කරන කරන භාවනා අරමුණ වෙන නැවත නැවත සිහිය පිළිගමන පිළිපැමින කටයුතු කරන්නට ඕන මෙසේ සති සමාධි දියුණු වෙනකොට විදර්ශනා ඥානයන් විදර්ශනා ඇති සංස්කාර ලෝකයන් දෙස බලන විට මා අර කලින් කියපු ආකාරයෙන් සම්මා දිට්ඨිය අපේ සිත් තුළ පහළ වෙන්නේ සම්මා දිට්ඨිය පහළ වීම තුළින්මයි අපට දුක්ඛ නිරෝධ සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ. මේ පුණ්‍යත් සෑම දිනකටම මේ කතිය තුළදී දවසෙන් සෑම ඒ වගේම වරන් වරන් දවසින් දවසම මේ ආරස්සාන්ත මාර්ගයේ අංගයන් මුළු වේවා සම්මා සතිය වේවා සම්මා සමාධිය වේවා ඒකාන්ත වශයෙන් මේ සම්මා දිට්ඨිය පහළ වේලා මේක කොකක් කියලා මේක දුක් ඇති වීම නෙමෙයි දුක් නැති කිරීමේ මාර්ගය කියන අවබෝධය තුළින් දුක්ඛ නිරෝධ සත්‍ය අවබෝධ කරගෙන මේ භූමිය තුළ දිනන මේ සත්‍ය තුළ දිනන මේ සෑම දිනකටම අමා මහ නිවන ඉස්සන්ීමට වාසනාව ශක්තිය ලබා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. කොළඹපත්පාසිකලේ ආනස්ථාංග මාර්ගයේ පිළිබඳ කිසි හැඳින්වීමක් අප මේ ප්‍රායෝගික ධර්මයක් ආජස්ථාංග මාර්ගයේ පොතේ තියෙන ධර්මයක් නෙවෙයි අපේ සංඥාව සංඥාවල් මත කරලා දෙන සංඥාවට යට කරන ධර්මයක් නෙවෙයි ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සිටිතේ කියන සෑම දෙයක්ම දැනෙන්නේ කියන සුත්‍රයකට ඒකෙන් හතේකට වැඩක් නැහැ. අපි දන්නේ පිටකෝ පටවාණම් කරගෙන හිටියක්. සූත්‍ර පිටකෝ පටවාණම් කරගෙන හිටියක්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සියලුම කොටස් සම්පූර්ණයෙන් අපි පාලනය කරගෙන හිටියක් ඒකෙන් අපිට වැඩක් නැහැ. මානසික විදියට ආර්ය අෂ්ටාංග මාර්ගයක් වඩන්නට ඕන. එසේ වැඩිමෙන් තමයි අපට නිවන් අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. එම නිසා මේ දිනවත් අය අද දවසේ ආර්ය මාර්ගයේ ගිය සතියේදී ගිය මාසේ භාවනා සතියේදී අපි ප්‍රකාශ කළේ පළවෙනි දවස් දෙක තුල සතර කම තහන වඩා ඊට පස්සේ විදර්ශනා භාවනා කරන්න කියලා ඒක හොඟක් හොඳට කෙරෙන බව අපට තේරෙනවා. එම නිසා අද මේ දිනවත් අය පළමුව බුද්ධානුස්මතිය වැඩලා තවත් කවියේ මෛත්‍රී භාවනාවට නිරතවන්න. මේක අදාළවන්නේ භාවනාව දිනු නැති ආරම්භක අයට පමණයි. විශේෂයෙන්ම භාවනාව ගැන කිසිවක් නොදන්නා අයට සිටින්න පුළුවන් මේ අතර ඒ අය කරුණාකර ළමයි කියට සම්මාන අපි ස්වාමීන් වහන්සේ නමක් මේ ඉදිරියෙන් දිස්වන පොතියට එවන උන්වහන්සේ කා කරුණාවේ සියලුම කරුණු පැහැදිලි කරලා දෙන්නේ. මූලික ඔබට ඒ අයට ගන්න පුළුවන් නම් අමාරුට 10 අමාරු දක්වා එතකොට ඒ සෑම කෙනෙක්ම මාගේ බුද්ධානුස්සති භාවනාව කිරීමත් ඒ වගේම මෛත්‍රී භාවනාවෙන් කිරීමත් අද දවසේ කිරීම ඉතාම සුදුසුයි. ඊට පස්ව පිළිකුල් භාවනාව, ධර්මානුස්සති භාවනාව කරලා මූලික සම්මස්තානයේ ඒ කර්මස්ථානයේ අපේ සිත පිළිපන්නන්න පුළුවන්. ඒ මූලික කර්මස්ථානයේ මොකක්මක් වත් සමන්නේ ආනාපාන සතිපස්සාරෝ තෙන්දීමයි කියන්නේ කවර භාවනාවක් වුවත් සමන්නේ. එබැවින් දැන් අපි පූර්වක සිදු කරන පූර්වක සිදු කරලා සර්වම බුද්ධානුස්සති භාවනාව කරනවා. ඒ බුද්ධානුස්සති භාවනා කරන ආකාරයට තාක්ෂයක් කලින් ප්‍රකාශ කරලා තිබෙනවා. සිතන තේරුමක් ගන්නේ නැති කෙනෙකුට බුද්ධෝ කියන වචනේ පවා සිහිපත් කිරීම බුදු ගුණයක බුදු ගුණයක් බුද්ධෝ කියන්නේ. ඒක පවා ප්‍රමාණවත් වෙනවා. අරහත් ඒක පුරුදු වුණාට පස්සේ නාමරහ දීගුණා වන්නා දීගුණ නාමයේ තීපත් වෙනවා සුදුසි බොහෝම හොඳයි මුලින්ද අදට අදින්දලම වෙතත් ඒක තීපත් කරන්න පුළුවන් ඒ තමයි දිනු කෙනෙකුට නම් තමයි මනස දිනු නාම තමයි පුළුවන් එක එක ගුණයක් කියලා තියෙන අරහන් කියන්නේ ඒ කියන පදේ අර අරහන් කියන පදේ අරහන් අරහන් කියන්නේ ඒ කියලා විමසන්න බැරි වෙනවා ඒකත් බුදුන භාවනාවක් එයත් එහාට කරන්නට පුළුවන් ඒ කියන අනු අනු කොටස නැවත නැවත විශ්ලේෂණය කරමින් දෙදෙනින් භාවනා කිරීම. තවදුරටත් ජීවන කෙනෙකුට බුදුගුණ භාවනා විදර්ශනා ඇතිව කරන්නට පුළුවන්. භාවනා දිනුම අය සඳහා මා ඒ පිළිබඳ වචන කීපයක් ප්‍රකාශ කරන බුදුගුණ භාවනා දර්ශනාවට මුලින්ම දුම කරන්නේ කොහොමද කියන එක. මේක මේ ආධුනිකයාට නෙවෙයි පටන් ගන්නාට නෙවෙයි භාවනා දිනුවාට විදර්ශනාව කරමන්තෝ දිනුවාටයි ප්‍රයෝජනවත් ගන්න. ඒ ඇත්තට බල ගන්නට පුළුවන් වනවා. බුදුගුණ භාවනාව විදර්ශනාවට නගන්නේ මෙහෙමයි. ඒක මේ මේ මාසින කරන යන කිසිම පොතපතක කිසි තැනක දක්නට අහන්නට ලැබෙන ක්‍රමයක් කරලා බලන්න. අපේ ගණනා අර්ථන සම්මා සම්බුද්ධෝ විද්‍යාඥ සම්පන්න වාදී තුනයි. එයා සෑම ගුණයක් නිසීපත් කරගෙන සීපත් කරගෙන යනවා හිත ටිකක් සමාධිමත් වීමට. ඊට පස්සේ අරහණය කියලා සීපත් කරලා සම්මා සම්බුද්ධෝ කියලා සීපත් කරනකොට අර අනුමස්සා සම්මා සම්බුද්ධෝ කියන පද දෙක සිහිපත් කරන අතරතුර කාලය සිත් ස්වરૂපයක්. අන්න ඒ සිත් ස්වરૂපයේ දෙක බලන කියන්නේ අරහන් සම්මා සම්බුද්ධෝ. අර අරහන්හා සම්මා සම්බුද්ධ කියන වචන දෙක සිහිපත් කරන කාලයකද කිසිවක් නොසිතේ නැත්නම් තියෙනවා. ඒ කියන්නේ කිසි දෙයක් නැති සිත් ස්වરૂපයක්. ඒ සිත් ස්වરૂපයේ දෙක බලනවා. සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්න සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්නයන කරන්නේ දැක තිබවක් තියෙනවා. මේ විදිහට ගුණ නමීම එක් ඉනිපත් කරනවා එක එක ගුණ දෙකක් අතර පවතින සිත් බව දෙකක් බලනවා. අරහං සම්මා සම්බුද්ධ අරහං සම්මා සම්බුද්ධ අතර සිත් බව. සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න ඒ දෙක අතර සිත් බව. විද්‍යාචරණ සම්පන්න සුගතෝ ඒ දෙක අතර සිත් බව. මෙන්න මේ විදිහට සිත් බව වල ඉස්සෙල්ලා බලනවා. ඒ කියන්නේ අපේ සිතේ සිතිවිලි වෙලා නැහැ. අරහන් කියන වෙලාවට ඇති සිතිවිලි ටික අරහන් කියන උත්තර නැති වෙලා. සම්මා සම්බුද්ධ කියනකොට ඇදෙන්නේ වෙනස් සිතිවිලි එකක්. එතකොට අරහන් සම්මා සම්බුද්ධ කියන සිතිවිලි අතර සිතවත් නොතිපාදන කාලය තුල සිතිවිලි නැහැ. අන්නේ නිසිතින් නැති ස්වરૂපයටයි අපේ අවධානය යොමු කරන්නේ. මේක සමාධි ප්‍රඥාව නැතිනම් කොට කරන්න බෑ උත්සාහ කරලා නිකන් මේ නියෝත්පත්යක් ඇති කරගන්න එපා දිනු කෙනෙක් පමණයි කරන්න ඕනේ. එහෙම කළා ඊට පස්සේ අර අරහන් කියලා හිතපු සිතුවිල්ල සම්මා සම්බුද්ධ කෙනෙකුට නැති වෙනවා. අරහන් අරහන් අරහන් පළමුවෙන් යනවා කියුව සිටින්නේ දෙවෙනි යනවා කියනකොට නෑ. දෙවෙනි යනවා කියන සිටින්නේ තුන්වෙනි යනවා කියනකොට නෑ. සම්මා සම්බුද්ධ කියනකොට අරහන් කියනක ඔක්කොම ඉවරයි. සම්මා සම්බුද්ධ කියපු ගුණේ දීපත් කරනකොට විද්‍යාචාර සම්පන්න ගුණේ දීපත් කරනකොට සම්මා සම්බුද්ධ සම්මා සම්බුද්ධ කියන සියලුම සිටියේ එතනම නිරුද්ධ වෙනවා. අනිත් සියුපෙදී ඉඳලා මෙන්න මේ සම්බුද්ධිය ගුණය සිහිපත් කරනට විද්‍යාකරණ සම්පන්න ගුණය සිහිපත් කරනට සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ කියපු සියලුම සිතුවිලි එතනම නිරුද්ධලයක්. අනිත් සිතුවිලි මුල්ලයි. මෙන්න මේ අනිත්‍ය දකිනවා එක එක ගුණයක් පිළි. පළවෙනි දැක්කේ සියලු ගුණයක් අතර තියෙන චිත්ත රූපය දෙවනට දෙවනෝනේ දකින්න කියන්නේ එක එක ගුණයක් සිහිපත් කරන විට ඇති වෙන චිත්ත සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය සත්‍යය. මෙසේ බුදුගුණ නවීන අනිත්‍ය tattve දැක දැක භවනා කරන බුදුගුණ වල අනිත්‍ය කියන්නේ අපේ සිත් තුළ පවතින අනිත්‍ය. බුදුගුණ කියන්නේ අපේ සිත් තුළ බුද්ධ ප්‍රතිමාවක් තුළ නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේට කරන උපදවක් තුළ වැරදි දෙයක් නැතිවක්. අපි පරමාර්ථ වශයෙන් කතා කරන්නේ. එතෙන්නේ බුදුගුණ අපේ සිත් තුළ ඇතිවෙන්නේ බුදුගුණ සිහිපත් කරනකොට අපේ සිත් ඇතිවෙලා නැතිවෙලා යන අන්තිමක් නෙවෙයි. එම නිසා මේ සිතිවිලි වල මේ චිත්ත සංස්කාර වල අනිත්‍යතාවය බල බල භාවනා කරගන්න. එහෙනම් භාවනා කරනකොට අපිට අර එකේ ಗುಣ දෙකක් අතර පවතින සිත් බව තේනවා. ඒ වගේම ඒ ඒ ගුණ සිහිපත් කරන විට ඇති වූ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වરૂපයක් වැටහෙනවා. මෙහෙම අනිත්‍ය ස්වરૂපයේ වැටෙනාට පසුව අරහණ කියලා සිහිපත් කරනවා ඒක සිය තුළ පහළ වෙච්ච සංඥාව. අරහණ අරහණ කියනකොට සංඥාවක් පහළවන්නේ. ඒ සංඥාව නිරුද්ධ වෙනවා සම්මා සම්බුද්ධෝ කියනකොට. සම්මා සම්බුද්ධ කියන්නේ අපේ සිත තුළ තියෙන සංඥාව. අනුශිෂ්‍යවත් නෙවෙයි. සිත තුළ සංඥා මාත්‍රයක් ඇති නැති යම් සංඥා මාත්‍රයක්. ඒ සංඥාවන්ගේ නිලේ සිදුවන අනිත්‍යතාවය ඊළඟට බලන්න. දැනගෙන නම් මේ විදිහට පිළිවෙලින් අනිත්‍යතාවය බලන්න. මේක පස්සේ අරහන් කියලා දීපත් කරනකොට විරාමික ප්‍රීතියක් සමාලයට දෙනකොට ඇති වෙන්න පුළුවන් මුල් අවස්ථාවේදී බුදුබණ සිල්පත් කියන තුළින් ප්‍රීතියක් දැනට කරනවා. විරාමික ප්‍රීතිය සම්මා සම්බුද්ධ ආදී කියන පද සීකරනවා. මේ විරාමික ප්‍රීතිය අපිට පහනා කණිත කරයි. ප්‍රීතියේක වේදනාවට අය ධර්මයක් ඒක සංස්කාර ධර්මයක් ඒවා ආස්කාරක ලොකු දෙයක්. දැන් මේ විදසුන් ඇතින් බුදුගුණ බලනකොට අර නිරාන්ත ප්‍රීතිය උපේක්ෂාවක් බවට පත් මේ උපේක්ෂා වේදනාවක් බලනවා එක එක පදයක් සිහිපත් කිරීම තුළින් අනිත්‍යයට යන ආකාරය. දැන් අපි බලන්නේ මානස්කන්ධය අනිත්‍යතාවය මෙසේ නාමස්කන්ධයේ එක එක වේදනා සංඥා සංකාර විඥාන කියන එක එක කොටසක් දුදුගුණ භාවනා කරන තුල ඇතිවෙමින් නැතිවෙමින් යන ආකාරය දෙස බලමින් බලමින් භාවනා කරනවා. මේක මනෝන් තේනකොට මේ අනිත්‍යතාවයේ දකින සිටේ අනිත්‍යතාවයක් ඊළඟට බලන්නට පුළුවන්. මේකේ පොඩි වෙනකොට සම්පූර්ණයෙන්ම හිත ශූන්‍ය තත්ත්වයට පත් වෙනවා. හිතට කිසි මරණයක් නැති තත්ත්වයක් උද්ගත වෙනවා. ඒ තත්ත්වය උද්ගත වන අප්‍රසමාන ඒ නිදහස විදර්ශනා භාවනා කරන ආකාරය කියලා දැන් ඒ ප්‍රමාණය. එතකොට අද සිනහය අර කලින් කියපු විදිහට බුදුගුණ භාවනාව නිරතවන්න කැමති හැකි කෙනෙක් ඉන්නා විදර්ශනා ඇති වෙනකොට බලන්න. ඊට පස්සේ තවත් පරිමයිති භාවනා කරලා පසුව චිත්ත සිතුල් භාවනාව අනාස්තික භාවනාව කරලා ඊළඟ දවසේ සිට උදස්නා භාවනාව කරමු. භාවනා දියුණු කෙනෙකුට සමාධි පළපුරුදු භාවනාවේ අද පටන්ම නිස්සවන්නට පුළුවන්. දැන් අපි පොර පුස්තු කරමු කිසියම්. සම්බන්ධ සම්බන්ධ කරනවා මේ තුනත් දැන් පුරාදීන හතක් නම් භාවනා කරනවා. ඒක බොහෝ පුර පොදාලට හිතක් භාවනා වෙන්නේ සාර්ථකයි. මේ අවසාන දවස් දෙක තුළදී මේ තුන්වත් අය බලාපොරොත්තු වන රෝසින් භාවනා විමසවන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගැනීමට සහ අධ්‍යා ප්‍රඥා දිනුමියට අද සඳහන් දේශනා බොහෝ දුරට උපකාර වන්නට පුළුවන්. සමහර අය සිටිනවා මේ කය චිත්තත නොකෙනී ගොස් සෝමතාවය දක්න නමුත් ඒ කොහොමද නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්නට බැරිවයි. ඒ ඇතුළේ ධර්මයේ විශේෂම ප්‍රෝධිනම් වෙනවා කාටත් මේක හොඳින් අහකෝ ඇහවොත් කියනම කටයුතු කිරීම ප්‍රෝධිනයි ගන්නට පුළුවන්. අපි භවනා කරනකොට අනුපස්සනා කරන අදුම වශයෙන් හක්කාකාරයකින්වත් භාවනා කරන්න ඕන. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ ඇති සෝත්කල රාශියකම මේ අනුපස්සනා හත්කාකාරයෙන් බලන ගැනීමට අවවාදාන පාසනා කරලා තියෙනවා. ඒ මත තමයි අනිත්‍යානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා ඒ තුනම නෑ දන්නවා. නිද්දාන පස්සනා, විරාගාන පස්සනා, නිරෝධාන පස්සනා, පටිච්චසමුප්පාදාන පස්සනා. මොහත් ආකාරයෙන්ම අපට නැහැම අවබෝධයක් ඇතිවන්නට ඕන. මේ හස්කාකාරයේ යම් යම් අනුපාදු සිදේ නම් මේක කොහොමද කියන අස්හාරක විපස්සනාට ධනාට ආකාරයෙන් විපස්සනා වැඩිමක්. මේ හතෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට බැරි කෙනෙක් විසින් ඒ විස්තර වශයෙන් විස්තර වශයෙන් කරන ලබන ඒ ධර්මාකාර උපසනා භාවනාව කරන්න ඕන. විශේෂයෙන්ම තෝණතාවයේ හිරගේ සිතනා විසින් තෝණතාවයේ සමානන්නට බැරි විසින් ඒ අදුපාඩු තිබෙන බව දැනගෙන ඒ අනුව කටයුතු කරනවා අදුපාඩු සකසා ගැනීමට. එතකොට පළමුවෙන්ම අපි අනිත්‍ය අනුපස්සනාව කියලා කතා කරනකොට මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය දැකන් දකින්නට ඕනේ. විශේෂයෙන්ම අනිත්‍යයේ අවස්ථා දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. සමුදිතය අනිත්‍යතාවය සහ කනක අනිත්‍යතාවය කියලා. ඒ කියන්නේ එක්තරා නාම රූප පරම්පරාවකදී අවසානයේ ඒක කෙලවුණාන පස්සේ තියෙන සංස්කතිය සංතතිය කෙලවර වුණාට පස්සේ ඇති වෙන අනිත්‍යතාවය සංතතිය අනිත්‍යතාවය. දැන් මම මේ ධර්මයේ ප්‍රකාශ කරනවා මේ පින්වද වෙච්ච ගමන මේ ධර්මයේ සම්පූර්ණම ප්‍රකාශ වීම නැතර වෙන අනිත්‍ය වෙනවා. ඒ වගේ අපේ ජීවිතේ පවතින මරණය මේ සංතතිය යනවා. ඕනෑම භාණ්ඩයක් කැදී බිඳී විනාශ වෙන සංතතිය අනිත්‍යතාවය පරම්පරාවේ අනිත්‍ය භාවය දැක්වීම. ඒක දැකලා අපිට නිවන් යන්නට බැහැ. අපි දකින්නට ඕනේ ක්ෂණික යනස්කාරයේ සංයාස්වාදා මොහොතස්වාදා ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය. විශේෂයෙන්ම අපේ රූපස්කන්ධේ නාමස්කන්ධේ අතීත සංස්කාරක් නෙවෙයි අනාගත සංස්කාරක් නෙවෙයි වර්තමානයේ මොහොතේ අපගේ කය සහ සිතේ ඇතිවීම නැතිවීම අපට තේරුම් ගන්න ඕන විශේෂයෙන්ම කයේ ස්වභාවය දකින්නට ඕන. සෑම සමයක් පාසාම මේ ශරීරය ඇතිවීම නැතිවීම යන ආකාරය. හරියට අර දාමාශීලයේ ඇඟ සිටින අපපය සිටින දෙකේගලක් පසු ඒක නලියනවා වගේ දැනෙනවා මේ වගේ මුලින් තමයි ඇති වෙන ආකාරයෙන් නැති වෙන ආකාරයට භවනා කරන අත්දැකීම් පුළුවන්. කවුරුත් කියවට නෙවෙයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාට නෙවෙයි පොතේ දැක්වුවාට නෙවෙයි අපේ මාත්‍යයෙන් තුලින් හද අපේ මහද පතලින් ඒ ධර්මයේ දකින්නට ඕන මේ හරේ සහ සිතේ පවත්නා වූ අනිත්‍යතාවයේ සිත කියන අදහස් වලින් වේදනාව සංඥාව සංස්කාර විඥාන කියන ස්කන්ධ හතර තමයි. එම නිසා මේ පංචස්කන්ධයම සංයාපාස ඇති වෙන ආකාරය සංයාපාස නැති වෙන ආකාරය අපි දකින්නට ඕන ඒක හරියට දැක්කේ නැති කෙනෙකුට අනිත්‍ය සංස්කාර සම්පූර්ණ වන්නේ නැහැ. ඒ අනිත්‍යන සත්‍යනා සම්පූර්ණ වන්නේ නැතුව කිසිදාක නිවනක් සාක්ෂාත් කරන්නට බෑ. මේ පාඨයෙන් අර්ථපාස්නයන් සුදුකනාත්ම පිළිබඳව මෙයාගෙන නිතරම සඳ අහලා තියෙනවා කියවලා තිබෙනවා. මේ කණිකානිකතාවයෙන් අප දකින්නට ඕන විශේෂයෙන්ම විදර්ශනා ප්‍රඥාවෙන් විදර්ශනා ඇතින් විදර්ශනා භාවනාව තුළින් ඒක ඒ ප්‍රමාණවත්. ඊළඟට දුක්ඛ අනුපස්සනාව මේ සංකල්පස්කන්ධ ලෝකයේ දුකක් වශයෙන් අවබෝධ වන්නට ඕන. අපි දුක් වේදනාවක් වෙනකොට බිය වෙනවා. භාවනා එපා වෙනවා අපිට. ඇත්ත වශයෙන්ම මේ පංචස්කන්ධයේ ප්‍රවත්මම ඒකාන්ත දුකක් වශයෙන් අවබෝධ වන්නට ඕන. එහෙම දුකක් වශයෙන් අවබෝධ වෙන්නේ නැත්නම් අපට මේ සංකල්පහරින්නට බැහැ. ඒක සපක් සපක් කියලා අපි මුලාවටපත් කරලා තිබුණේ. එන නිසා මේවාට ආකාරයක් ලැබීමක් තිබෙනවා. මේක ඒකාන්තයෙන්ම දුකක් බව අවබෝධ වන්නට ඕන. විශේෂයෙන්ම මේ නාම රූප පරම්පරාවේ පැවැත්ම හැර අනිත්‍ය දුක්ඛ සත්‍ය කියලා කියන්නට දෙයක් නැති බව අවබෝධ වන්නට ඕන. දුක්ඛ සත්‍ය කියන්නේ නාමයන් නිසා රූපයන් වූ පැවැත්මයි. මේ පංචස්කන්ධයේ පැවැත්මයි. බාහන චිත්ත පරම්පරාවේ වෙනස් වී පැවැත්මමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක මනමින් අවබෝධ වන්න ඕනේ. කොච්චෙක් දුකට දුක ගැන අපි කිව්වත් ඇත්ත වශයෙන්ම අර භවනාමය සත්‍යයක් අවබෝධයෙන් ලැබෙන දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධය ඒ සුඛමය ඥානය තුළින් නැත්නම් කියන සාමය ඥානය තුළ නැති කර ගන්නට බෑ. ඒක නිසා දුකට බලවන්නේ කිසිම දුක් වේදනාවක මේ විදර්ශනා භවනාවේ භාෂාවල මේක දුකක් මේක දුකක් කියලා කැලේකා ප්‍රකාශ කිරීම. මේක අනාත්ම දෙයක් කියලා අපට හයියන කියන. මේක අනිත්‍ය දෙයක් කියලා අපට කියන්න කිරීම. මේ නිසා මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපයේ තේරුම් ගන්න විදස්නා භාවනාව තුළින් මතුවන දුක් වේදනාවට දැනෙන්නට එපා, ගැටෙන්නට එපා. ඒක අපට අපසනාතන වෙස්සනාගත මේක ශක්තිය සෙන්නම් කිරීමට කරන ධර්මයක්. මේ දුක්ඛ සත්‍ය මේ දුක්ඛය අපි නැහැරින්ම අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැතුව මේ සංස්කාර අපට අතහරින්නට බෑ. සංස්කාර අතහරින්නේ නැතුව නිවන සාක්ෂාත් කරගන්නට බෑ. ඉතා කෙටිම වශයෙන් කීයක් සමානයි ප්‍රකාශකලේ. අනස්කාන පස්සනාව ඊළඟට විශේෂයෙන්ම අනාත්ම යනාත්මය කියන එක මේ දැකලා අහලා පොදු වචනයක්. මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මයක් නෙවෙයි කියන අදහස. මේකෙන් සාමාන්‍ය දැනුමකට වඩා වස්තුවලෝ ගැඹුරු දැනුමක් අවශ්‍ය වෙන අනාගත දර්ශනයේද සමාගයේ සංකප්පන්ද ලෝකයක්. එසේම බාහිර සංකප්පන්ද ලෝකයක් කියලා අනාගත වශයෙන් දකින්නට ඕන. අතීතයේ සංකප්පන්ද ලෝක, ඒ වගේම අනාගතයේ පවතිනා වූ ස්කන්ධ සියල්ල මනාවම දකින්නට ඕනේ. ඊළඟට වර්තමාන ප්‍රඥාව සමාධියෙන් පංචස්කන්ධ සංකාරකයේ දෝම ස්කන්ධ පංචකය අනාත්ම විසින් දකින්නට ඕනේ. ආත්ම විසින් දකින්නට බෑ. එහෙම දැක්කොත් නිවනක් සාක්ෂාත් කරන්නට බෑ. විශේෂයෙන්ම භාවනා කරන්නේ මම කියන හැඟීම අයින් වෙන්න ඕනේ. භාවනා කරන පුද්ගලෙක් නෑ භාවනා කරන ශක්තියක් නෑ භාවනා කරනවා කියන්නේ අන්තිකව නෙවෙයි අපේ සිත තුළ සංස්කාර ධර්ම ඇති නැති යාම සම්පන්නයි භාවනාවට ගන්න සංස්කාර ධර්ම භාවනා කරන්නේ සංස්කාර ධර්ම එන්නේ අවබෝධය තුනෙන්න තෝරන මේ භාවනා කරනවා කියලා භාවනා කරන කෙනෙකුට නෑ සංස්කාර ධර්ම සංස්කාර ධර්ම වන්දාගෙන කරන පැටලිල්ලක් නේ කරන සංස්කාරයක් ක්‍රියාවක් නේ කියන එක. විශේෂයෙන්ම දක්ෂින දකින පුද්ගලයන් දක්ෂින දකින සත්‍යයන් අපට තේරෙන්නට ඕන. අවංකවම හදවත පතුලෙන් මතුවන්නට ඕන. මේ සත්‍යව නෙවේ මේ සංස්කාර සංඥාන සංස්කාර සංඥාන් කියන එක. බැලූ බැලූ ඇස හැම තිසෙම අපිට තේන්න ඕනේ මේ සංස්කාර ගොඩක් මේ සංස්කාර ගොඩක් සමාජයේ ලෝකයක් එක්ක. අන්න එතකොට තමයි අපිට මේ අනාත්ම ලක්ෂණය හොඳින් තේින්නේ. එහෙම නැතුව මේක මේ මොහොතේ විතරක් භවනා කරන මොහොතේ විතරක් අනාත්මයක් වෙන්නේ නැත්නම් දැන් සමාජයේ හිතට අනුකූලව සමාගයේ සමස්තට අනුකූලව හසුරවන්නට බැරි බව පමණක් දැකලා බෑ. මේ සංස්කාර හැර වෙන කිසිවක් මේ ලෝක ධාතයේ පවතින සංස්කාර කියන එක මනස්කලේ මෙතන නාම රූප දෙක හේතුන් හටගත් නාම හේතුන් හටගත් රූප මේ නාම රූප සංස්කාර වලවත් ඒ යනවා මේ යනවා ඉඳගෙන ඉන්නවා සිටගෙන ඉන්නවා මේ දේවල් කරනවා දකින්න දකින්න පුද්ගලයා සංස්කාර ගොඩක් ලෙසින්ම අවබෝධ වන්න ඕනේ මොන විස්සේ යන්තා ජීවී නැත්නම් ඒ සියලුම ජීවීන් මෙතේ අනාත්ම දර්ශනයට යොමු වෙන්න ඕනේ රසස් ගන්නට ඕනේ කලින් කියපෝ අනිත්‍යත් ඒකපස්සෝ කියන දුක්ඛයත් මේ දැන් තියෙන අනාත්ම ලක්ෂණයත් මුළු විශ්වයම වසාගෙන සිටින ආසේ අරියට යම් කිසි දෙයක් ඇති කෝපයෙන් වහනා නැත්නම් මේකාල වහන්නේකින් වහනවා මේ සිය ලක්ෂණයෙන් බැසී යන්නට ඕන. කිසිම ආත්මෝ සුතෝ අනේවන්ගේ නිත්‍ය සංස්කාරයක් අපේ සිතට කෙනෙන්නට හොඳ නැහැ. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. ඕවද වික්ෂේ කුංචි සංඛාරා නීතිතු සම්මපස්සන්තෝ සම්මතඥාන ලක්ෂණිතේ තියෙන සංඛාරා විද්‍යතිදෝ. කිසිම සංස්කාරයක් නැති වශයෙන් දක්නවා නම් නැත්නම් සුඛ වශයෙන් දක්නවා නම් නැත්නම් ආත්ම වශයෙන් දක්නවා නම් සම්මාසනයම ලක්ෂණිතේ තියෙන සංඛාරා විද්‍යති උදස්නානත් පරම්පරාවක් ඇතිවෙන්නේ කියන කවදාවත් සිදු නොවන දෙයක්. සම්මාසඤ්ඤාමං අනුස්සමානෝ සෝතාපට්ටි බලංවා සකදාගාම බලංවා අනාගාම බලංවා අරහත් බලංවා සච්චිකරිසුකේති මේ සංස්පානා විද්‍යති එසේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදර්ශනා ඥාන සම්ප්‍රාවක් ඇතිකර ගන්නේ නැතුව සෝවාන් ආදී මාර්ගඵල ලැබේ කියන එක කවදා සිදු නොවන දෙයක්. දැන් මේ මුළු විශ්වයම අනාත්ම ලක්ෂණයෙන් දැකෙන්න ඕනේ. මුළු විශ්වය පුරාම සංස්කාර හැර අන කිසිවක් නැති බව අවබෝධ වන්න ඕනේ. සමාගයේ ලෝකයක් සමගම විදර්ශනා කරන පුද්ගලයෙක් නෑ. සංස්කාරන සංස්කාර සම්මාර්ථනය කරනවා විදර්ශනා කරනවා. ඒ අවබෝධය මනමින් කෙනෙන්නට ඕන. මේක ඇතුළෙන්ම මතුවන්නට ඕන. මේ අනුකාව තිබුණත් තිබුණත් අපේ ඇඟ සිතට නොකෙන්නේ ගන්න මේ ඉන්නවා ලැබෙන ස්වභාව ධාතු සාක්ෂාත් කරගන්න බැහැ. ඊළඟ අනුපස්සනා ක්‍රමය දැන් අපි කියේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පදන තුන. ඊළඟට තියෙන තව හතරක් නිච්චානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, කටිනෙච්ඡානුපස්සනා කියන හතර. විශේෂයෙන්ම මේ නිබ්බිදා විරාග නිරෝධ කටිනෙච්ඡාන කියන හතරෙන් අර කටිනෙස්සක්ගේ හැර අනිත් මේ නිරෝධය හැර අනිත් සියලුම ධර්මයන් අපි වඩන්නට ඕන. මුක්තිදාව කියන්නේ කලකිරීම. සාමාන්‍ය මිනිස් ජීවිතයේ කලකිරීම සිදුවෙනවා ගන්නවා වෙන කලකිරීමක් නෙවෙයි මුක්තිය අදහස් කරන්නේ. මේ සංස්කාර ලෝකයේ සඳහා සිටින පිළිබඳව බලවත් කලකිරීමක් ඇතිවන්නට ඕන. කලකිරීම කියන දේ අදහස් කරන්නේ මේවා ඒ කාන්ත වශයෙන්ම දුකක් වශයෙන් දකිනකොට එක් ආකාරයකින් කලකිරීමක් ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම සැපක් සැපක් කියලා අපි පැවැදිලා සිටියා. මේවා ඒකාන්ත වශයෙන් මහා දුක් කොටවල පවතිනම දුක. ඉතින් ඇතිවන්නේ දුක. දුකක් පවතිනවා හැර අනිත් දුකක් හැර අන් කිසිම ධර්මයක් මේ ලෝක ධාතේ නැති බව මනමින් අවබෝධ වෙනකොට මේ සමාධියේ පංචස්කන්ධ ලෝකයේ සහිත බාහිර ලෝකයේ කෙනේ කලකිරීමක් ඇති වෙනවා. දීර්ඝ සංකල්පයක් නෙවෙයි. ඒක නැත්නම් අවශ්‍ය සමග මිශ්‍ර වූ එකක් නෙවෙයි. එපා වීම කියවට කලාප වීම කියවට ඒ සමග සංකේතයලා තියෙන යෙදලා තියෙන ප්‍රඥාව අර කලින් කියපු අධීත පහලට සිතිවිල්ලක් නෙවෙයි ඔබ විශේෂම තේරුම් ගන්න ඕනේ අපි නිබ්බිදාව කියලා දේශයට යටවෙන තේම අපි වඩන්නේ ඇත්ත වශයෙන්ම නිබ්බිදාන පස්සනාවක් නෙවෙයි අපි වඩන්නේ ව්‍යාපාද නීවරණ මේක මේක දුන්නේ ඒක නිසා මේ නිත්‍යදාන ප්‍රශ්නාව තුළින් මේ සංස්කාරයන් දුක වශයෙන් දකිනකොට කලකිරීමක් ඇති වෙනවා ඒ කලකිරීම අපතල ඇතිවන්නට ඕන. මේක අමතරව ඒක එහා කලකිරීම තිබෙන්නේ මේ සංස්කාර අනිත්‍ය වශයෙන් දැකින දැකීම තුළන කලකිරීමක් ඇතිවන්නට ඕන. විශේෂයෙන්ම අපි නිත්‍ය වශයෙන් සුභ වශයෙන් අල්ලාගෙන මේ කටයුතු කරන්නේ මේක හැම වෙලාවෙම පවතින ධර්මයක් කියලා හිතලා අපි කොතෙක් මේවට ඇලෙන් කළත් කොතෙක් මේවා බදාගෙන හිටියත් එක මොහොතයි එක ස්වභාවයේ පවතින්නේ මේවට මොනවද ඇලෙන්න තියෙන්නේ මොකටද මේ බැඳෙන්නට තියෙන්නේ කියන අවබෝධය ඇති වෙනකොට ඒ අනිත්‍ය දර්ශනය හරියට දකිනකොට අපේ සංස්කාර කෙරෙහි අපට කලකිරීමක් ඇති වෙනවා ඒක අර දුකට එහා කලකිරීමක් දුක දෙකීමෙන් ඇති වෙන කලකිරීමට එහා නිබ්බිදාවක් දුක්ඛය දැකීමෙන් ඇති වෙන නිත්‍යතාව සාමාන්‍ය ඕලාරික සත්‍යයක්. ඒ තේහාටක කුසුමයි ගැඹුරුයි අර අනිත්‍යතාවයේ අනිත්‍ය දර්ශනය තුළින් ඇති වෙන නිත්‍යතාව කලකිරීම. ඒ සත්‍යහා අනාත්ම දර්ශනය තුළින් අපට කලකිරීමක් ඇතිවන්න ඕන. විශේෂයෙන්ම මම කියලා මනෝ කියලා ආත්ම කියලා සත්පුද්ගලයන් වශයෙන් අපි අරගෙන හිටියට මේ හේතුඵල දෙකක් වෙනවා. අපට ඕන විදිහට ඇතිවෙන ධර්මනේ ඒකම මුලින් හැකි නැති යන ධර්ම විනා අනුකිත දෙයක් නැහැ අනාත්මයි මොනවද මේ ඇලෙන්න තියෙන්නේ ඇයි මෙතෙක්කල් ඇලෙන්නේ මෙතෙක්කල් අපි මොලා වුණා මෙන්නනේ අවබෝධයක් විදර්ශනා භාවනාව තුළින් මතුවෙනකොට අනාත්ම ලක්ෂණය මනමින් ප්‍රකට වෙන විට ඇත්තෙන්ම හතර බල සියුම් කලකිරීමක් ඇති වෙනවා ඒ කලකිරීම අර දුක දැකලා ඇති වෙන කලකිරීම වගේ නෙවෙයි සාමාන්‍යයෙන් දුක දැක්කාට පස්සේ දුක අත්විඳිනකොට අපි කාටවත් කලකිරීමක් ඉදී ඇති වෙනවා. ඒක ප්‍රමාණවත් නැහැ ක්ලේශ පරිහානියක් සඳහා. ඒක මේ සම්ම කෝලාංගුයි. ඒක එහා තම අනිත්‍ය දර්ශනේ, ඒක එහා තම අනාත්ම දර්ශනේ. මේ කලකිරීම කොයිතරම් දරුණු විදියට එන්න තෝරන්නට කිව්වනම් කොයිතරම් ගැඹුරු විදියට විසඳ විදියට එන්න තෝරන්නට කිව්වනම් මේ සංස්කාර ලෝකෙ එක මොහොතක්වත් රැඳී සිටියේ හිතු නැහැ රැඳී සිටින්නට හොඳ නැහැ කියන අවබෝධය හදවත පතුලෙන්ම මාසවන්නට ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීනතාවු දික්කලේ අසුමත්ෝපේ මුතෝ දුක්ඛන්දෝ හෝති කාම අසල්පෝ අසෝචිතක් හරි ගඟක් ගහනවා අන්න ඒ වගේ නෝකෝ වික්කවේ මනහරිය මතගෙන අපමත්තම් සංස්කාරන්න අහං සංස්කාරන්න වන්නෝනු ඒසා සුදු කාලයක කරන්නේ වාල් සංස්කාරයෙන් සැදී සිටිනම වර්ණනා කරන්නේ අන්තමතෝ අච්චරා සංඝාත මත්තම් කියක් අදුම වශයෙන් අසුරුසනක් ගන්න සම්මා ඒ කියන්නේ අසුරුසනක් ගන්න කාලයක්වත් සංස්කාරයේ හැදී සිටීම මම කිසිසේත් මහණෙනි වර්ණනා කරන්නේ නැහැ මම අගය කරන්නේ නැහැ. මෙය පැහැදිලිවම අපට අවබෝධ වෙන්න ඕනේ. අලංකෝම මේක මොහොතක්වත් මේ සංස්කාරයේ සැදී සිටින තැනක් නෙවෙයි කියන එක. ඒ කලකිරීම අපිට ඇතුළේ නැත්නම් අපිට මේවා අතහරින්නට බෑ. ඒ නිශ්චිතව කොහොමදවන්නට ඕනේ? සමාජ මාත්‍රයක් ඇතුව පමණක් ප්‍රමාණවත්න්නේ නැහැ අපේ නොවන සාස්කාර කිරීමට. එම නිසා මේ කලකිරීම ඇති වෙන ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුන තව තවත් ප්‍රකට කරගමු. භාවනාවේ ඉස්ස වන්නට ඕනේ. එසේ වෙනකොට සමහර විට කෙනෙකුට ඕන නම් තේරෙන්නට පුළුවන්. ඒක ලැබෙන පස්සේ සම්මා සම්බුද්ධත්වයෙන් හෙට ලැබුණා. ඒ සම්මා සම්බුද්ධත්වයට වඩා මේ මොහොතේ පහත් වෙලා මේ මොහොතේ පින්වම් පානවන ඒක මට උසම කියලා. ඒක වෙනකන් ජීවත් වෙලා ලබන සම්මා සම්බුද්ධත්වයට වඩා අද මේ මොහොතේ මේ මොහොතේ රහත් වෙන මේ මොහොතේම ජීවනාම් පෑම උසම කියන අවබෝධය කලකිරීම කෙනෙකුට ඇතිවන්නට පුළුවන්. ඒනාට නම් මානසිකමේ කලකිරීමක් ඇතිවන්නට බැහැ කියලා කලකිරීමේ උත්සම ස්ථානයේ විය හැකියි. මොකද ඒ තරම් මේ සංස්කාරයේ දුක, ඒ තරම් අනිත්‍ය දෙයක්, ඒ තරම් අනාත්ම දෙයක්, ඒ තරම් මේකෙන් අපට ඇතිවන්නේ විශාල පීඩනයක්, කරදරයක්, බරක්. මේක පැවැත්මම බරක්. මේ බර අපි දන්නේ නැති නිසා කරතරගෙන මේ පීඩා විඳින්න. ඒ බර තේරුණාට පස්සේ පැත්තකට අපිට දාන්නට පුළුවන්. අපි අර කිස්ස වගේ පාරේ ගමන් කරන කිස්ස වගේ දැකලා තියෙනවා ඔළුවට මහා විශාල බරවල් පටවලාගෙන ගෝඩියල බැඳගෙන කරේ පිට තියාගෙන යනවා. කවුරු හරි කෙනෙක් කියවොත් මිනිස්සු ඔබ ගෙනියන්නේ බරක් උඹට වැඩක් නැති දෙයක් කියලා ඒ මොහොත පිළිගන්නේ. අවදා හරි හොඳ මොලේ පෑදුනාට පස්සේ අනේ මෙතෙක් කල් කරපු මෝඩකම් කියන හිතලා අර කරේතික සබාන උදෝ පිට සබානගේ බර පැත්තකට උට වීසිකරන්න පුළුවන් වුණා වගේ මේ නිබ්බාන පස්සනාව කරන මේ කලකිරීම ඇති වෙනකොට අප අපිට පුළුවන් වෙන අසංස්කාරයන් පැත්තකට වීසිකරන්නට එහෙම සංස්කාරයන් ඈතට දී සිටින්නේ බලවත් සංදයක් නැත්තක් නැතුව බලවත් හිතක් නැතුව අපට මේ සංස්කාර අත්හරින්නට බෑ. ඒ නිසා මෙන්න මේ නිස්විදාව සමාතල දැන් ඇතිනේ ඇතිද කියලා බලන්න. සමාගයේ ලෝකයේ මේක ලස්සනයි, රූමත්, තරුණයි, මම මේ ආදී මේ සංස්කාරයන් අල්ලගෙන. ඒ වගේම සමාගයේ දුවරන් පුතවරන් ඒ වගේම සහෝදර සහෝදරයන් මිත්‍රයන් මිත්‍ර මිත්‍ර මිත්‍රයන් තුලින් අල් බැඳීම් ඇති කරගෙන මේ බැඳීම් සබාවන නම් කවදාවත් බැඳීම් විරහිත නිවන ලබන්නට බෑ. බන්ධන වලින් ගැලවෙච්ච තනක් නිවන කියන්නේ. බන්ධන වලින් ගැට ගැසි ගැසි සිටිනේ ගැට ගැසෙනින් ගැට ගැසෙමින් සිටිනේ නිවන ලබන්නට බෑ. ඒක නිසා මේ භාවනා කරන කාලය තුළදී හෝ මේ සියලුම බන්ධන, සියලුම බැඳීම් සියලුම සම්බන්ධතාවයන් සම්පූර්ණයෙන්ම චේත මාත්‍රයක් අත්විඳ නොවි අපාහරින්නට අපි අපට පුළුවන් වන්නට ඕන. එසේ කළොත් මේ සංස්කාරයන් අපට පහසෙන් අත්හරින්නට පුළුවන් වෙනවා. මේක විද්‍යාදාන පස්නා පිළිබඳ වචන කීපයක් පමණයි. මේවා දීර්ඝ වශයෙන් විස්තර කළ යුතු කාරණා මේ ප්‍රමාණවත් කියලා නමුත් මා හිතනවා. ඊළඟට විරාගාන පස්නා විරාගය කියන්නේ රාගයේ ප්‍රතිපක්ෂ ධර්මය. රාගය කියන්නේ ඇදීම. විරාගය කියන්නේ බැඳීම. කලකිරීමයි නැදීමයි අතර සම්පූර්ණ වෙනසක් තියෙනවා. මේක දෙකක් නිසා එකක් නෙවෙයි. මේ නොඇදීම අප තුළ ඇතිවන්නට ඕන විරාගය පහළවන්නට ඕන. සමාධි ලෝකයේ කෙරේ සමාගයේ නාම රූප කෙරෙහි බාහිර නාම රූප කෙරෙහි බාහිර සියලුම සංස්කාර කෙරෙහි සම්පූර්ණයෙන්ම විරාගයක් ඇතිවන්නට ඕනේ කලකිරීමට පසුයි ඒක ඇතිවන්න විශේෂයෙන්ම අනින්නක දෙයක් නෙවෙයි අපි හිතා හිතන්නේ දැන් අපි හිතන සත්‍යසි අපලයක් මෙතන තියෙනවා අපි මේක හරි ලස්සනට සුදු පාටලා රායන්නක තියෙන පාඩේ හොඳ පැහැදිලිලා තියෙන නිසා මේක යහපත් දෙයක් කියලා අපි මයින් අල්ලනවා අල්ලපු ගමන්ම පිච්චෙනවා පිච්චෙනකොටම අතාරිනවා. නැවත අල්ලන්නේ නැහැ. එවලම අතාරිනවා. ඒක කෙරේ රාගයක් නැහැ. අල්ලාගෙන ඉන්න කඩ වෙන්නට කඩ වෙන්නට පිච්චෙන පිච්චීමක් කල වැඩි. බදාගත්තේ නම් පිච්චෙන ආකාරය නෙවෙයි යන්තම් අල්ලපු මිනිහා පිච්චෙන්නේ. කඩෙන් අල්ලපු මිනිහා ඒකත් දෙවිය කඩින් පිච්චෙනවා. මේ ආකාරයෙන් සංස්කාරයන් අල්ලාගෙන සිටීම තුළින් අපි පිච්චෙනවා දුකටපත් වෙනවා. ඇල්ලීමේ ප්‍රමාණය වැඩි ගන්නට වැඩි ගන්නට මේ කිච්චීමක් මේකත් වැඩි වෙනවා මේ බන්ධනක් තවතවත් ගැට ගැහෙනවා එන්න නිසා අපට මේ සංස්කාරකේ පසබල කලකිරීමක් ඒ වගේම පසබල එපාවීමක් ඇති වෙන්නට ඕනේ අල නීවරණ නින්දකම් අලං විරජ්ජකම් කියලා පුත්‍රයන් වහන්සේ දේශනා කරන්නේ. යාවංච දම් වික්ඛවේ අලමන සබ්බ සංස්කාරයේ තනින්මින් දුකම වළං කරන්නේ දෙතුන්. මේ සියලුම සංස්කාරයන්ටයි කලකීමටම මහණ විසුදුසේ නැවීමටම මේ සංස්කාරයන්ටයි නැවීමටම සාමසුදුසේ කියනයි බුදුරජාණන් වහන්සේ මෙතර මෙතර වදාළේ. එබැවින් මේ සංස්කාර කෙරේ යම් කිසි ඇදීමක්, බැඳීමක් තිබේ නම් සමාන ඒ බාහිර සංස්කාරකේ භාවනා කරන කාල පරිච්ඡේදය තුළදී ඒ සියලුම බැඳීම් ඇලීම් සම්පූර්ණයෙන්ම නැලීමක් බවට පත්වන්න ඕනේ. විශේෂයෙන්ම අවබෝධ වන්න ඕනේ මේ ඇලීම කියන්නේ මානසික අභිනේ දුක් සංකේ සත්‍යය ඒ තුنين අපේ දුක වැඩි වෙනවා. ඒ ඇලීම නිසා අපේ සතර ගමන දික් වෙනවා. ඇලෙන්න ඇලෙන්න අපේ මුලින්ම ඈත් වෙනවා. නිවන් ලබන්නට ඕන මේ ඇලීම් සියල්ලම කපා හරින්නට ඕන. මරණයම ඇති කරගන්නට ඕන කියන අවබෝධය අපි ඇති කරගන්නට ඕන. එහෙම නැතුව මේ සංස්කාර කෙරෙහි ඇලී ඇලී සිටලා සංස්කාර අතහරින්නට අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ විරාගාන ප්‍රශ්නාව. ඊළඟට පොත්වල තියෙන ආකාරයට නිරෝධාන පස්සනාවයි විස්තර කර යුත්තේ ඊට පස්සෙයි පටිච්චසමුප්පාදාන පස්සනාව පොත්වල තියෙනවා. අපි නිරෝධාන පස්සනාව පස්සෙ තියෙන පටිච්චසමුප්පාදාන පස්සනාව ඉස්සෙල්ලා කියනවා. මේක පටිච්චසමුප්පාදාන කියන්නේ අතහරින්න කියන එක. ඇත්ත වශයෙන්ම බුද්ධ ධර්ම කියන්නේ මේ අතහැරීමයි වෙන කිසිවක් නෙවෙයි. මුළු පිටිටම එක වචනයකින් කියනවා නම් කියන්න පුළුවන් අතහැරීම කියලා. කියන්නේ මාතේ. වෙන දෙයක් නෙවෙයි. මේ අතහරිනවා කියන එකයි කටිනිස්සබ්දේ කියන්නේ. අතහරින්නේ කිසිම අපේක්ෂාවක් නැතුව. කිසිම ඡන්දයක්, කිසිම ආශාවක්, කිසිම අපේක්ෂාවක් මොකක් කරන්නට නිරතේ ප්‍රගලිතන නෝනේ තියෙන කලකිරීම නෝනේ තියෙන ආදීනවේ මනෙන් දැකලා අතහරිනවා. විශේෂයෙන්ම අර නිබ්බිදාපස් නිබ්බිදානපස්සන අදිරාදානපස්සන වඩනකොට අපිට මේ සංස්කාරයන්ගේ ආදීනවේ පේනවා. ආදීනවානුපස්සන ආඥානෙ පහළ වෙලා සමහර විට මේ සංස්කාරයෙන් කියන පැවැත්මේ තියෙන භයානකකම බයසපත්තාන ඥාන පහළ වෙනවා. මේ ආදීනයන් බයසපත්තාන ඥාන ආදී දකින්න දකින්න මේවා කෙලින් කලකිරෙන්න කලකිරෙන්න අපිට මේවා අතහරින්නට ඕනේ කියන අවබෝධය හදවත පතලෙන්න මත වෙන අපේ සිත් තුළ එතකොට අපිට මේ අසහරින්නට පුළුවන් වෙනවා. මේ පටිච්චසමුප්පාදානුපස්සී පටිච්චසමුප්පාදානුපස්සනාව කියන්නේ සියල්ලම අතහැරීම මේක අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළා කියන්නේ නිරෝධානුපස්සනාවට පසුව අනිත්‍යවත් මේ උසස්ම වශයෙන් උත්තරම වශයෙන් අතහැරීම සිදු වුණාට නිරෝධේ දැක්කාට පසුව පහත් මාර්ගඵල අවබෝධ වුණාට පසුව කියන්නේ පටිච්චසමුප්පාදයේ ප්‍රතිඵලයක් වශයෙන් නැති වෙනවා. සමාගයේ මේ රූපයත් සමාගයේ වේදනාවක් සමාගයේ සංඥා සංකාර විඥාන බාහිර ලෝකේ යම් කිසි සංස්කාර ධර්මයක් නම් ඒ සියල්ලම අතහැරලා සිත නිදහස් වෙලා සිතේ පාගේ ඔහේ පවතින සංස්කාරයක් සුද්ධ වෙනවා. බාහිර සංස්කාර කෙරේ දෙකින්නේ නැතුව ඇලෙන්නේ නැතුව සිත නිදහස් වෙලා සිතේ පාගේ ඔහේ පවතින අමත නොකෝ කවර දෙයක් කවර ආකාරයෙන් සිදුවනක් කියලා යම් කිසි කෙනෙක් සිතාගෙන සිටිනවා වගේ. දැන් හිතන්න මම හිතනවා මේ තුන්වත් අය භවනා කරන්න පුළුවන්. මට මොකෝ මේ මොන භවනා කරත් එකයි නොකලත් එකයි නිවන් ගියත් එකයි මොනවා කළත් මට මොකද කියලා මට පැත්තක දෙවලා ඉස්සරහ ඉන්නට පුළුවන්. එහෙම වුණා නම් කිසිම පීඩාවක් මොකක්වත් නැහැ. කවුරු ඉදිරියට එකයි කවුරු බණ ඇහුවත් එකයි කවුරු ආවත් එකයි කවුරු භාවනා කළත් එකයි නොකළත් එකයි මෙන්න මේ අතහැරීම වගේ අපේ ලෝකයේ අපේ රූප කොට සිටින ගැලීම යනවා මේක මම නෙවෙයි මගේ නෙවෙයි හේතුන්ගෙන් හටගත් දෙයක් මුලාවස මම කියලා ගත්තට මේක මත්සායිත දෙයක් නෙවෙයි මුදේ පාඩුවෙන් පවතින මම කොටෙක් මම කියලා මට ඕන විදිහට පවත්න්නට හැදුවත් එහෙම සිදුවන දෙයක් නෙවෙයි කිසිම කෙලෙකින්ක් නැති ධර්මයක් රූපස්කන්ධය මුදේ පාඩුව උඹිකම් මගේ පාඩුව මම සිතින්නම් කියන්නාසේ ඒ සිත රූප ගොඩාක් හරිනවා රූපය පිපුරුණක් කැඩුණක් බිඳුණක් කවර වේදනාවක් දැම්මත් ඒ හා දෙකේ නියුනේ සිට වේදනාව පාගේ වේදනාව ඇති වෙන නැති වෙන යනවා. අර සිතේ වෙනස් සිතේ නිදහස් සිතේ නිදහස් පවතිනවා. කවර සංඥාවක් සීතල සංඥා ඔක්කොම සංඥා නිරෝධයටපත් වීමෙන් නැති වෙන ඒකත් ඇතුණාට පසු කිසිම සංඥාවක් ගණන් ගන්නෑ. කිසිම සංස්කාරයක් කුසලමත් කුක්කයකටවත් ගණන් ගන්නෑ කුසලයක්. අභිලක්ෂ නැහැ. ඒ වගේම කිසිම විඥානයක් ගණන් ගන්නෙත් නැහැ. මේ සත්‍ය උදාගත වෙන්නේ ඒ දෙමොත්සිත උදාගත වන්නේ අවසාන වශයෙන් පහත් ඵල සිටින් පස්සේ ඒකයි මේ කටිනස්සක් ගන්න පස්සනාව අවසාන වශයෙන් දේශනා කළේ මේ මර නිරෝධයෙන් ලැබපු ප්‍රතිඵලයක් නිසා. මේ ප්‍රතිඵලයේ ලැබීමට කලින් සෝවාන් ආදී මාර්ගඵල සාක්ෂාත් කරන්නට ඕනේ. මේ මාර්ගඵල සාක්ෂාත් කරන්නට සම්පටිනිස්සක් ගන්න පස්සනාව කලින් වැඩෙන්නට ඕනේ. අර අන්තිම වශයෙන් මේ තියෙන කටයුත්තක්දී නෙමෙයි. නිරෝධයේ දැකීමට අපකාර වෙන කටයුත්තක්දී සියල්ලම අතහැරීම. මෙසේ අවබෝධයක් අප තුළ ඇති වෙන්න තෝරන මේචාල් ආසංස්කාර අල්ලාගෙන සිටීම තුළිනුයි උපාදාන කිරීම තුළිනුයි සංස්කාරයේ ගැටගැවෙන්නේ සංයෝජනවලින් බැඳෙන්නේ දුකට පත්වන්නේ මේ සංස්කාර ඔක්කොම මේ ගැට ඔක්කොම අතහැරියට පසුව කිසිම දුකක් නැහැ අල්ලාගෙන සිටින් තාක්කල් ඒකාන්ත වශයෙන්ම දුකක්මයි ඇතිවන්නේ අල්ලාගෙන ඉන්නම ඒකාන්ත දුක්ඛ සංදේශක්තිය දුක ඇතිවීමේ හේතුව අන් කිසිවක් දුක්ඛ සංදේශක්තිය කියලා නැහැ ප්‍රායෝගික ඇතිකින් බලනකොට ඒක අරබෝධ වෙනවිට සමාජීය ලෝකයක් බාහිර සියලු ලෝකයක් කිසිම අපේක්ෂාවක් නැතුව නිර්පීක්ෂකවම සර්ව සම්පූර්ණ ලෙසම සිතින් ගිලිහිමින් යන්නට ඕන සිතින් අතහැරෙන්නට ඕන ඒ සිතින් අතහැරීම ඇති වෙන සාස්කල් අපිට සංස්කාර ඔක්කොම අතහරින්නට බෑ නිර්වාණය සාක්ෂාත් කරන්නට බෑ. ඒක නිසා මේ පටිමුක්ඛබ්බාන ප්‍රශ්නාව ඉතාමත්ම අවශ්‍ය වෙනවා. සියල්ලම අතහැරීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම සතර සතිපට්ඨාන සූත්‍රය පුරාම දේශනා කරන ලක්ෂ්‍ය කිංචි ලෝකේ උපාදීති කිසිවක් උපාදාන කරන්න දෙපා අල්ලා ගන්න දෙපා. සියල්ල අතහරින්න අතහරින්න අතහරින්න කියන කයින් කියන්නේ. අපි අල්ලාගෙන අල්ලාගෙන ඉන්නවා යන හදන අතහැර යායුතු ගමන ධර්මය පවා අතහරින්න ඕන ධම්මා කිරෝ පහතබ්බා ධර්මයක් උඹලා අතහැරපල්ලා පබ්බේව අධර්මා අධර්මය ගැන කවර කතාවක්ද ඊට අමතරව අප ලැබපු භාවනා අධ්‍යක්ෂින් සියල්ලම අතහරින්න ඕන ඒවා ඇති නැති ධර්ම සංස්කාර ධර්ම ඒවා කිසිම අගයක් නැහැ. අපි දක්පු සිහින වගේ ඒවා නැවත ලබා ගැනීම අපේක්ෂාව සම්පූර්ණයෙන්ම අතහරින්න ඕන. නිවන ගැන තියෙන අපේක්ෂාව ඡන්දේ කැමැත්ත සම්පූර්ණයෙන්ම ජීවිතයෙන් යන්න ඕන. ඉබේ පහළ වෙන නිර්වාණ ධාතුන්ගේ අද්දකිය හැකි නිර්වාණ ධාතුව අපේ අපේක්ෂා පොදි තුලින් දකින්නට අපට බෑ. එම නිසා නිවන ගැන තියෙන අපේක්ෂාව සම්පූර්ණයෙන්ම සිටින් විමුක්තිය යන්නට ඕන නිරුද්ධ වන්නට ඕන. කිසිම ධර්මයක් උපාදාන කිරීමට නෙවෙයි කියන්නේ, ඇල්ලීමට නෙවෙයි කියන්නේ, සියල්ල අතහැරීමට යම් විදිහකින් අපේ භාවනාවෙන් භාවනාවේ අපේ අධ්‍යක්ෂණය කිරීම ලබපු අධ්‍යක්ෂණයක් අපි කියවා අසායති ධර්මයට අනුකූල නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට දේශනාවට අනුකූල නම් එහිදී අපි උද්දීපයටපත් වෙන්නට සීතියටපත් ගන්නට අවශ්‍ය නැහැ. ඕ මේක හරි කල්යම් පැත්තකට කියලා ඒ ධර්මයක් අත්හරින්න ඕන. අවබෝධ කළ ධර්මයේ පවා අවබෝධ කළ මේ විදර්ශනා ඥාන පවා සියල්ලම අතහැරලා මෙතහත් සිටින සංස්කාර දෙස බලන්නට ඕන. සම්පූර්ණයෙන්ම මෙතහත් සිටින ඇලීමක්, යොකීමක් නැති සිටින අතීත සංස්කාර කෙරෙහි මෙතහත් අනාගත සංස්කාර කෙරෙහි මෙතහත් වර්තමාන සංස්කාර කෙරෙහි එලෙසින්ම මෙතහත් සමාගයේ බාහිර අයගේ සංස්කාර කෙරෙහි මඳහත් ඒ වගේම සියලුම අජීවී වස්තුන් කෙරෙහි උපේක්ෂිතව මේ භාවනාව කියන්නේ තෝනේ සියල්ලම අතහැරලා ඒ අතහැරීමකින් පරව හිතන්නට එපා අපට නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් වෙයි කියලා. එබැවින් මේ පටිච්චසමුප්පාදාන පස්සනාවේ යම් යම් අඩපාඩු තියෙනවා නම් අපේ අපේ කය සිතට නැමැති ශූන්‍යතාවයේ දක්ෂණය කරලා අවුරුද්දක් විතර අපිට උන්වහන්සේ නිවන ලබන්නට බෑ මොකද මේ අඩපාඩු මේ අතහැරීමේ තියෙන ආනිසංස දකින්නටත් ඕන අල්ලා ගැනීමේ තියෙන ආදීනවේ දකින්නටත් ඕන අල්ලාගෙන සිටීම දුක්ඛ සමුදය සත්‍ය බව දකින්නටත් ඕන අතහැරීම දුක්ඛ නිරෝධ ගාමී කටකදාර්ය සත්‍ය වශයෙන් අපි අවබෝධ කරගන්නටත් ඕන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව නිකන් දෙපා නිවන සාක්ෂාත් කරන්නට අර කලින් කර කියපෝ නිබ්බිදාව තුළින් විරාගය තුළින් දකින්නේ දුක්ඛ සත්‍යය. මේකී දකින්නේ දුක්ඛ සමුදය සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය සත්‍ය කියන අත්‍ය දෙක දැන් අපි චතුරාර්ය සත්‍ය මාර්ග සත්‍ය තුනක්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් හදවත තුළින් සමාම දැකලා සමාම අවබෝධ කරගෙන සිටින්නේ අන්න ඒකයි අපට දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගන්නට පුළුවන් වන්නේ. අන්න ඒකයි නිරෝධානුපස්සනාව කියන්නේ. නිරෝධානුපස්සී අත්‍යසත්තාමේ සික්කදී ආනාපාන සති භාවනාවේ තියෙනවා. ඒ වගේම සෑම භාවනා ක්‍රමයක් භාවනා ක්‍රමයක් අගටම නිරෝධානුපස්සනාව වඩන්නට ඕන බව බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා. වේදනාවට පවා නිරෝධානුපස්සනාව වඩන්නට ඈම ධර්මයකට නිරෝධානුපස්සනාව වඩන්නේ. නිරෝධය කියන්නේ නිරුද්ධ වියාම, නිවියාම, පහනක් නෙවනාසේ නිවියාම දෙකින අනිත්‍ය නෙවෙයි අනිත්‍ය කියන්නේ මොහොතක් මොහොතක් පාසා සනයක් සනයක් පාසා ඇතිවීම නැතිවීම යන ආකාරය දැකීම. ඒක නිරෝධය නෙවෙයි ඒක අනිත්‍ය නිරෝධය කියන්නේ නිවී යාම දැකීම අනිත්‍යයි නිවී යාමයි අතර පරස්පර මහා ගැඹුරු විරෝධ ගැඹුරු වෙනසක් තිබෙනවා මේ නිරෝධය දකින්නට නම් අපාර සංකේත විදියට මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීම විරාමයේ තියෙන ඕන ඒ වගේම මේ සංස්කාරයන් අතහැරෙන්න ඕන මාසින් පරිදි උපේක්ෂිතවම කියන සංස්කාරයන් විමසින් සිටින්න ඕන කවර ලෙසින්ද විමසන්න ඕනන්නේ එක්කෝ අනිත්‍ය වශයෙන් නැත්නම් දුක්ඛ වශයෙන් නැත්නම් අනාත්ම වශයෙන් මේ ආකාරයෙන් විමසන විට මොන විශ්යෙන් මේ ත්‍රිලක්ෂණයෙන් දැසී ගන්නට ඕන කවර හෝ එක් ලක්ෂණයක් පමණක් සමහර විට ප්‍රකටව ප්‍රකටව එවිට පෙනෙන්නට පුළුවන් වේ. මේ සියලුම සංස්කාරෝ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියන එක සමහර විට ප්‍රකට වෙන්නට පුළුවන්. නැත්නම් මේ සියලුම සංස්කාරෝ ඒකාන්තයෙන්ම අනාත්මයි අනාත්මයි අනාත්මයි කියන ලක්ෂණය ප්‍රකට වෙනින් ප්‍රකට වෙනින් අවබෝධ වන්නට පුළුවන්. කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් හෝ ආත්ම වශයෙන් නොදකින මේ සත්‍ය උද්ගත වෙනකොට අපි ඇත්ත වශයෙන්ම සංඛාර උපේක්ෂා ඥානයේ ඊළම තැනකට ගමන් කරලා විවට්ඨානුපස්සී අපේක්ෂාමේ සික්කති කියලා කියන පදයක් ඒක විස්තර වෙන්නේ නැහැ පොත්පත්වල විවට්ඨානුපස්සනා වදලා විවට්ඨාන කියන්නේ අනිත් පැත්තට පෙරලීම මේ සංස්කාර ලෝකයෙන් නිවන පැත්තට පෙරලෙන්නට හදන අවස්ථාව කියන එකයි වස්තු කියන්නේ වට්ටාන වස්තනාව කියන්නේ ඒවා බොහෝ දුරට දැන් පොත්පත් වල නැහැ යටදී ගොස්. මෙන්න මේ වටනේ නැගී සිටින අවස්ථාව මේදී උද්ගත වෙනවා. මේ නැගී සිටින අවස්ථාව උද්ගත වූාට පසුව සංස්කාරයන් අතර නැගී සිටින අවස්ථාව. උද්ගත වූාට පසුව අපට කරන්නට අන් කිසි දෙයක් නැහැ. මෙතහත් සිටින්න සියලුම සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසීම සාසිතියම හැර සියලුම සංස්කාර කියන එකෙන් අදහස් ගන්නේ මෙහිදී සමාධි පංචස්කන්ධ ලෝකයේ පමණයි, වස්සමාන පංචස්කන්ධ ලෝකයේ පමණයි. අනාගත අතීත නෙවෙයි, බාහිරත් නෙවෙයි. ලෝකයේ තියෙන අජීව වස්තුන් නෙවෙයි, සමාධි චිත්තසහිත මේ නාමස්කන්ධය සහිත රූපස්කන්ධය. මේ කියන ඇතිවීම නැතිවීම දැක දැක ඒකෙන් අනාගත දක්ෂණය දැක දැක සිටින්නට ඕනේ. වෙන කිසිවක් කරන්නේ නැහැ මදහස් සිටින්. ඒකයි හිත මනහත් කළ යුතු වෙලාවේ කිසිදයක් නොකර සිටින්නට ඕනයි කියලා අපි කලින් ප්‍රකාශ කළේ. හිත දීන සත්‍යයට පස්සනාට පස්සේ යෝගමත් කරන්නට ඇතුළුනාට පස්සේ ප්‍රබෝධමත් කරන්නට අතිපද්ධනික තත්ත්වයට අති ජීවකාරී තත්ත්වයට පත් වුණාන් පස්සේ අති ජීවි අඩු කරන්නේ එසේම මැදහත් පවතින සිට මැදහත්ම පවත්වාගෙන යන්නට කියලා අපි කලින් ප්‍රකාශ කළා. මෙහිදී අපේ සිට මැදහත් ලෙසින් පවත්වාගෙන යන සංස්කාරයන් ඒ කාන්තයෙන්ම අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි සමාධියේ රූපස්කන්ධයක් නාමස්කන්ධයක් මෙන්න මේ දර්ශනයම දැකගෙන එහිම නිමක්න වෙලා එහෙම බල බලා සිටින විට මේ සංස්කාර සියල්ලම පහනක් නුලනාසේ නිවි යනවා කිසි සංස්කාර නැති සත්‍යයක් උද්ගත වෙනවා අන්න ඒ සත්‍යය තියෙනකොටම මේකත් අනිත්‍ය වූ ධර්මයක් මේකත් සනාත්ම වූ ධර්මයක් කියලා මෙනෙහි කළොත් එහිදී අපට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙනවා මේ සියලුම දෙනාට අද මේ කියන ධනපස්සනා හතේ යම් යම් අඩුපාඩු වෙනවා මේ අඩුපාඩු සකස් කර ගැනීමට ලැබී මේ තුළින් අද දවසේදී අද දවසේදීම මේ හැට නිවන්ස ලබා ගැනීමේ ශක්තිය උදා වේවා කියලා අපි ආශිර්වාදනය කරනවා. දැන් ප්‍රශ්නයක් නම් විමසන්න. මේ සත්‍යානුපස්සනාවට දුන්නොත් නිවන් දකින්නට අපෝසනක් නම් සත්‍යානුපස්සනා ප්‍රමාණවත් නොවනවා නම් නිවන් දැකීමට ඒක ඒකක් මගියන්නට පුළුවන් තව තියෙනවා 18 ආකාරයකින් විපස්සනා කිරීමක් අටහාරක විපස්සනා වැඩිවීමක් ඒවා අපි පසුවට ප්‍රකාශ කරන්න දැන් ඇති එක ප්‍රශ්න තියෙනවා අහන්න අපි කියන්නේ